අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දින ධර්ම සාකච්ඡාව සඳහා ලිඛිත ප්‍රශ්න 18ක් ලැබී තියෙනවා. එච්චර ලැබිලා තියෙනවා. <laughs> හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම භාවනාවට ආධුනිකයෙක්මි. මීට වසර 10කට පෙර භාවනාව පිළිබඳ මූලික දියුණුවක් ලැබුවද කාර්යබහුලකම හේතුවෙන් ඒ දිගටම කරගෙන යාමට නොහැකි විය. මේ නිස්සරණ වණයට පැමිණි ප්‍රථම වතාවයි. සක්මන් භාවනාව. ආරම්භයේදී පාදය ඔසවමි තබමි වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කළෙමි. මුලදී පියවර 5ක් යන විට සිත විසිර ගියද දැන් පියවර 30ක් 40ක් පමණ හොඳින් සිදුවේ. දැනුදු විටින් විට සිත බාහිරයට ඇදී යයි. පර්යංකය. ආරම්භයේදී ආස්වාස ප්‍රස්වාසයේ තීක්ෂණ ලෙස හඳුනා ගැනීමට නොහැකි විය. එම නිසා උදරයේ පිම්බීම හැකිලීමට සිත යොමු කෙලිමි. පසුදින ආස්වාස ප්‍රාස්වාස නිරීක්ෂණය කිරීමට හැකි විය. ආස්වාසයේ කෙටි සහ සිසිල් බවද නාස්පුඩු දෙකෙන් ඇතුළු වන බවද අත්දැකීමි. ප්‍රශ්වාසයේ දිග සහ වාතයේ උණුසුම් බවද දැනුනි. පර්යංක භාවනාවේදී තද නිද්‍රා ගතියක් දැනේ. ගරු ස්වාමින්වහන්සේ මම වෘත්තියෙන් විශේෂඥ මනෝවෛද්‍යවරියක්මි. මා විදේශ රටක වාසය කරන බැවින් භාවනාව වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීමට මාර්ගයක් සලසා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. කොහොමත් ඉතින් අපේ උඟා කාර්ය බහුල නම් අනිවාර්යයෙන්ම අපි මේ වගේ ඊටාම සරල අරමුණක හිත එකඟ කරන්න ගියාම නින්දට වැටෙනවා. ඒක ඉතින් ස්වාභාවිකයි. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ අපේ කියන්නේ අපේ හිත හරි රළු වෙලා දැනට තියෙන්නේ. මේ අවස්ථාව වෙනකොට අපේ හිත හුඟා රළු නම් ඒ රළු හිතට මේ සතිමත් භාවය අපි හඳුල්ලා දෙනකොට මේ ඊටාම බොහොම උදාසීන ඒකාකාරී අරමුණක් දුන්නාම ඉතින් ඒ රළු හිත කැමති නැහැ ඒ අරමුණට. එහෙනම් එකට එහාට මෙහාට යනවා. කියන අතීතයට අනාගතයට යනවා. ඊට අමතරව මේ පළු භාවය නිසා යාට අර සියුම් අරමුණක් එයා තේරුම් ගන්න මේ නිින්ද සඳහා ලබා දීපු අවස්ථාවක් වගේ. නමුත් ඕක කාලයක් දිනු කරන්න දිනු කරන්න භාවනාව වඩන්න වඩන්න මේ රළු භාවය ටික ටික ටික ටික සියුම් භාවයක් බවට පත් වෙනවා. හිතේ සංවේදී බව වැඩි වෙනවා. ඊට අමතරව වර්තමානයේ හොඳට හිත ඉන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ අර ක්‍රම කියන්නේ නැත්තම් පැති කීපයකින් මේ හොඳට සතිය දියුණු වෙන නිසා එයාට අතර අවස්ථාව ලැබෙනවා මේ කියන්නේ උදාසීන බොහොම ඒකාකාරී සියුම් අරමුණකදීත් නිඳනවා ඉන්න. උතර මම හිතනවා අනිත් දේවල් ටික නම් පැහැදිලි ඇති. ඒ කියන්නේ මේ අපි මෙතෙක් කතා කරපු මේ කරුණු අනුව කොහොමද භවනාව කරන්නේ සම්බන්ධයෙන් ගැටලුවක් නැතුව ඇති. නමුත් ඒ නිඳයාම සම්බන්ධයෙන් නම් ඉතින් ඕක කරන්න නම්, ඒ කියන්නේ ඕක ජය ගන්න නම් අපි භවනා කරලම ඕනේ ජය ගන්න. අපි අපිටම නිින්ද ආගෙන එනකොට ඔන්න අපිටම ඉඳගෙන භාවනා කළේ නිින්ද ආගෙන එනකොට එමෙ නැත්නම් අපි හොඳට භාවනාව වැඩිගෙන එනවා අනිකුත් නීවරණ යටපත් වෙගෙන එනවා ඊට පස්සේ නිින්ද යනවා කියන එක සිද්ධ වෙනවා නම් අපි හිතමු එතෙන්දි දිගටම හැම තිස්සෙම මේක නවත්තලා දාන්න ගත්තොත් අපිට කොයි වෙලාවකවත් අර නිදිමත කියන தත්ත්වය තරණය කරන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතමු ඔන්න පැය භාගයක් හොඳට භාවනා කරගෙන යනවා. එතකොට හොඳට අරමුණ සියුම් වේගෙන සියුම් වේගෙන යනවා. සියුම් මේකට ගිහිල්ලා යම් පමනකට යම් මට්ටමකට ආවට පස්සේ ඔන්න හිතට ඉඳට වැටෙනවා. ඊළඟ පාරත් ඔය දේම උත්සාහ කරලා බලනවා. ඊළඟ පාරත් ඔන්න බලන්න ඕනේ මේ මෙතෙන්ට මේ යනවා. දැන් හැබැයි පොඩ්ඩක් පරිස්සම යන්නේ. එහෙම නැත්නම් සූදානමින් යන්නේ. බලනවා අර අර තැනකට කිට්ටු වෙනකොට හිත මීට වඩා කලින්ට වඩා පොඩ්ඩක් සංවේදීව නැත්නම් උවමනාවෙන් ටිකක් වීරය සහිතව ඒ හරියට ළඟා වෙනවා. බලනවා පොඩ්ඩක් අර පැය භාගයකට වඩා ඔන්න විනාඩි 35ක් මට ඉන්න පුළුවන් දවදීන්. දැන් හැබැයි හිත අරිට අර කලින්ට වඩා සියුම් මට්ටමක් තියෙන්නේ. ඊට ඊළඟට බලනවා ඔන්න විනාඩි 40ක් මට ඉන්න පුළුවන් ද අවදීන්. ඔය විදිහට අර ටික ටික ටික ටික තමයි අර සියුම් භාවය අපිට තරණය කරන්න වෙන්නේ. ඒ නිසා නිින්ද යනවා කියන එක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රධානම දේ දිගට භවනා කිරීම හරහායි ඕක ඉතින් ජය ගන්න තියෙන්නේ. ඊළා අමතරව ඉතින් සක්මන් භාවනාවෙන් අපිට හොඳට සතිය දියුණු කරගන්න පුළුවන්. සක් ඒ කියන්නේ සක්මනේදී නිින්ද යන ගතිය හුඟක් අඩුයි. මොකද අපිට ඇස් අරගෙන භවනාව කරන්න තියෙන්නේ එළියේ ඕනනම් එළියට ගිහිල්ලා භවනා කරන්න පුළුවන් හොඳට ආලෝකයේ තියෙන තැනක් තෝරගන්න පුළුවන් ඊට අමතරව ගෙදර ඇතුලේ භවනා කරනවා නම් එතෙන්දිත් මේ කියන්නේ ඉඳගෙන භවනා කරනවා නම් අඳුරු තැනක් තෝරගන්න එපා හොඳට එළි පහළිය තියෙන ආලෝකයේ සහිත තැනක් තෝරගන්න හොඳට වාතාශ්‍රය තියෙන තැනක් පුළුවන් නම් වඩා හොඳයි අර ස්වාභාවික සාධක වලට කිට්ටු වුණ තරමට මේක හොඳයි තේරුම් මේ කියන්නේ ස්වාභාවික මට්ටමින් වඩා ගන්න පුළුවන් ඊට අමතරව කියන්න තියෙන්නේ අර විදේශික රටවල රටක ඉන්නව නම් ඉතින් අපේ වෙබ්සයිට් එකේ නිස්සරණ වනේ වෙබ්සයිට් එකක් තියෙනවා nissarana.lk කියලා niswissarana.lk කියලා ඒකේ මේ මෙහි ධර්මදේශනා වැඩසටහන් වල ඔක්කොම විස්තර මේ ඒකට දානවා ඊට අමතරව damsara.org කියලා තව වෙබ්සයිට් එකක් තියෙනවා. අරුණ මනතුංග මහත්මයා මෙහෙවන ඒකෙත් මේ ඔක්කොම ධර්මදේශනා භාවනා වැඩසටහන් සම්බන්ධ විස්තර ඔක්කොම තියෙනවා. ඒ නිසා මම හිතනවා ඒ මේ වෙබ්සයිට් හරහා තමයි ඇත්තටම මේ තියෙන තොරතුරු ලබා ගන්න අවස්ථාව තියෙන්නේ. අතිගරු ස්වාමීන් වහන්ස මා භාවනාවට නවකෙක්මි. දැඩි අදිෂ්ඨානයෙන් පැමිණියද මුල් දින දෙකදී නැවත ගෙදර යාමට සිටුනි. ගමන් නමුත් අරමුණ ඉදිරියට ගෙන රැඳී සිටිමි. දැන් මාහට එලෙස සිතෙන්නේ නැත. සක්මන වසරකට සමායන වරකට මාහට පැයක් පමණ සක්මනේ යෙදිය හැකිය. විනාඩි 15කට පමණ පසු සිත සමාධිගත කළ හැකිය. වහන්සේගේ උපදේශ අනුව දැන් පඨවි හා එහි ප්‍රභේද පිළිබඳව දැනුවත්ව සිත සමාධිමත්ව පවත්වාගෙන යා හැකිය. මුලදී පතුල්වල වේදනාව පැවතියද දැන් කකුල් ඊතා සැහැල්ලුවෙන් සක්මනේ යෙදෙයි. මාගේ සිත එක තැනක නතරව පාද පමණක් ක්‍රියාවේ යෙදෙන බව මාහට පැය භාගයකට පමණ පසුව දැනේ. දැනට විශාල සැහැල්ලුවක් දැනේ. පර්යංකය මාහට හැඟෙන පරිදි පර්යංකය මට ඊට අපහසුය. උදරයේ පිම්බීම හැකිලීමද ශ්වසනයේද ඉක්මනින් නැති වී යයි. ඉන්පසු මා කලබලයටපත් වේ. අසම්පූර්ණ බවක් දැනේ. ඉක්මනින් මා නැගිට නැවත සක්මනේ යෙදෙමි. කෙසේ නමුත් මා නිවැරදි මගට යොමු ඇති බවත් බවක් දැනේ. මා ඒ මග දිගටම යාමට අදිෂ්ඨාන කරගෙන සිටින්නෙමි. මාහට ඇති තවත් ප්‍රශ්නයක් නම් මා සක්මනේ යෙදී අවසානයේ සිත සැහැල්ලුවෙන් සිටනා විට මාගේ අතීත සිදුවීම් වැලක් නොකැඩී වැල නොකැඩී සවිස්තරාත්මකව පියවරෙන් පියවරට හිතට වද දීමයි. එයින් මාගේ සිත අපිරිසිදු වන බවක් මාහට දැනේ. ඒ මහත් දුෂ්කරතාවයකි. මේ தත්ත්වය මගහරවා ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. අපිට අර <clears throat> මම හිතනවා මීට කලිනුත් මම කිව්වා අපේ හිත එක්තරා මට්ටමකට සියුම් වුණාට පස්සේ يعني හොඳට අපි හිතමු හොඳට සතිය දියුණු කරගෙන ආවා ඔන්න මුලින් ටිකක් හිත විසිරලා තිබුණේ දැන් ටික ටික ටික ටික වර්ධනය කරගෙන ආවා හොඳට දැන් අරමුණේ හොඳට නිමග්න වෙලා වගේ හිත නිශ්ශබ්ද වෙලා බොහොම දැන් ඔන්න තැම්පත් වෙලා තියෙනවා. ඔන්න හොඳට තැම්පත් වුණාට පස්සෙත් අර වගේ සිතුවිලි රාශියක් එක දිගට මතුවෙන්න පුළුවන්. එහෙම එනවනම් ඒක වාසියට ගන්නයි තියෙන්නේ. එතෙන්දී අපිට බෑ මේ ඒකේ ඇතුලේ අන්තර්ගතය හොයන්නවත් යන්න අවශ්‍ය නැහැ. අර හැබැයි ආපු පාර මතක තියෙන්න ඕනේ. يعني ආපු පාර බොහොම ක්‍රමවත්ව වර්ධනයක් තමයි වුනේ. ක්‍රමවත් වර්ධනය වෙලා හොඳට හිත තැම්පත් වුණා. හොඳ තැම්පත් වුණාට පස්සේ ඔන්න එකපාරට නිකන් කෙලවරක් නැතුව සිතුවිලි රාශියක් එන්න ගන්නවා. ඒ ඒක නිකන් අර විරේකයක් සිද්ධ වෙන වගේ දෙයක් තමයි එතෙන්ද සිද්ධ වෙන්නේ. එතකොට ඒ දිහා බොහොම මධ්‍යස්තව බලන් ඉඳීමක් පමණයි කරන්න පුළුවන්. එන ටික ඔහේ යන්න දීලා මධ්‍යස්තව බලන් ඉන්න ඔය ටික ඒ කියන්නේ සමහරලාට මුළු පරයන්කේම ඔය දේ සිද්ධ වෙන්න පුළුවන්. නැත්නම් මුළු සක්මනේමත් ඔය දේ සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ටිකක් නැවත නැවත ඔය දේ සිද්ධ වෙන්න ඇරියට පස්සේ සම්පූර්ණයෙන්ම ඕක පහ වෙලා යනවා. ඊට පස්සේ අර Taman තිබුණට වඩා අපිටම අපේ භාවනාවෙන් ගිහිල්ලා යම්කිසි තැන්පත් භාවයක් සමාහිත භාවයක් අත්දැකනනම් මේ සිදුවීම අවසන් වුණාට පස්සේ ඊටත් වඩා හොඳ ගැඹුරු තැන්පත් භාවයකට යන්න අවස්ථාව තියෙනවා. හිතේ අර තිබිච්ච කහට ගතිය එහෙම නැත්නම් සංඥා බහුල ස්වභාවය ටිකක් දුරට අඩු වෙලා තව ටිකක් තැම්පත් වෙලා පිරිසුදු වෙලා තියෙනවා. ඉතින් ඒක පැත්තෙන් ඒ කියන්න තියෙන එකයි. ඉතින් අර ආධුනික යෝගාවචර මට්ටමේදී හුඟක් ඉතින් අපි ඉවසීමෙන් තමයි කටයුතු කරන්න තියෙන්නේ. මොකද මේ මේ දේවල් අපි කියනවා තරම් ලේසි නෑ හිතේ දියුණු කරගන්න. මොකද ඒ කියන්නේ මේ අපි බොහොම හිතත් එක්ක බොහොම කියන්නේ පරිස්සමෙන් කටයුතු කරන්නයි තියෙන්නේ ඉවසීමෙන්. අපිට තියෙන හදිස්සියට මේක කරගන්නත් බෑ. අකණ්ඩව වැඩේ කරා නම් මේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒ නිසා මේකේ මොකක්වත් රහසක් නැහැ. තනිකරම ප්‍රායෝගිකව භාවනාවේ නිරන්තරයෙන්ම නිරත වීමයි තියෙන්නේ. ඒ නිසා අකණ්ඩව දවස පුරා කියන්නේ දවසේ කාලයක් වෙන් කරගෙන උදේ වෙන්න පුළුවන්, හවස වෙන්න පුළුවන්, තමන්ට පහසු හුදකලාව ඉන්න පුළුවන් අවස්ථාවක් තෝරගෙන නිතිපතා භාවනාවේ යෙදෙනවා නම් අපිට ටික ටික ටික ටික මේ හිත හදාගන්න පුළුවන්. පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පරයන්ක භාවනාව කර ගැනීමට බාධා වූ නිදිමත නැති කර ගැනීම සඳහා ඔබ වහන්සේ ඊයේ දුන් උපදෙස් පිළිපැද්දෙමි. සක්මන් භාවනාවේදී කයේ චලන සියල්ල හැඳිනගත්තායයි සිතේ. එය සාර්ථක කර ගැනීම සඳහා වේගයද බලපාන බව වටහා ගතිමි. ඊයේ දවස පුරා ආනාපානසති භාවනාව නොකළෙමි. බුද්ධානුස්සතිය මෛත්‍රී යන භාවනා කළෙමි. ආනාපානසති භාවනාව මෙතෙන් පටන් කිරීමට උපදෙස් දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. <laughs> අදද ඇවිල්ලා තියෙන්නේ. ස්වාමිනාංශ මම හිතන්නේ මේ ඊයේ ප්‍රශ්නයකට සම්බන්ධව තමයි යෝගය ඉදිරිපත් කළේ. එතනින් ඒ යෝගය කිව්ව සම්මනස නිදිමත නිසා ඒක කරගන්න බෑ කියලා. ඊවල සම්මනස උපදෙස් දුන්නා සක්මන් කරන්න කියලා. මම හිතන්නේ එතනින් පස්සේ ඉතුරු ටික තමයි. හොඳයි අපි සක්මනෙන් අපි තුමු සක්මන් ටිකක් සාර්ථක වුණා නම් එතකොට Taman තේරුම් ගන්න තියෙන දැන් ඔන්න වර්තමානයේ හිත පැමිණලා තියෙන්නේ. එතකොට නැවතත් ඒ කියන්නේ බුදුගුණ වඩන්න මෛත්‍රී වඩන්න යනවට වඩා සක්මනකින් හොඳට හිතේ මේ සතිය දියුණු කරගත්තා නම් ආනාපානට යන එක පහසුයි. ඒ කියන්නේ දැන් මෛත්‍රී භාවනාවක් බුදුගුණ වඩනවා වගේ දෙයකට කියන්නේ සක්මන නැතත් ඔය දේ කරගන්න පුළුවන්. හිතේ හොඳට ශ්‍රද්ධාව අවදි වෙලා තියෙනවා නම් බුදුගුණ භාවනාවක් වඩා ගන්න පහසුයි. නමුත් සක්මන් භාවනාවෙන් හොඳට වර්තමානයේ හිත අරන් දෙනවා. හොඳට සතිය ඉස්සරහට අරන් දෙනවා. ඒක තව හොඳට වර්ධනය කරගන්න ඊළඟට කෙනින්ම ආනාපාන සතියට දාන්න පුළුවන්. ඉතින් සමහර අය ඉතින් අර පුරුදුලා තිනවා බුදුගුණ ටිකක් වඩලා ආනා මොකද්ද මෛත්‍රී භාවනාවක් ටිකක් වඩලා අවසුබයක් ටිකක් වඩලා මරණ සතියක් ටිකක් වඩලා ඉතින් ඔය දේ අර පූර්ව කෘත්‍යයක් වශයෙන් කරගෙන එන්න හැබැයි අපි ඒවා තේරුම් ගන්න ඒවා භාවිතා කරන්න තියෙන අපේ දැනට තියෙන හිතේ తত্ত্বය දිහා බලලා කියන්නේ අපි හිතමු හොඳට දැන් හිත සංසුන් හිත භවනා කරන්න කැමැත්ත තියෙනවා ඒ වගේමයි හිතේ සියුම් සතුටකුත් තියෙනවා. එහෙමනම් කෙලින්ම අපිට මූල කර්මස්ථානයට දාන්න පුළුවන්. අපි ආනාපාන සතිය වෙන්න පුළුවන්. පිම්බීම හැකිලිම වෙන්න පුළුවන්. ඔයගේ මාක් හරි ප්‍රධාන කර්මස්ථානයට දාන්න පුළුවන්. නමුත් අපි හිතමු හොඳටම හිත වික්ෂිප්ත වෙලා ගාක් හිතේ සිතුවිලි බහුලයි. ඒ වගේ වෙලාවට පොඩ්ඩක් එක ක්‍රමයක් තමයි සක්මනට යන එක. එකපාරට ඉඳ ගන්න යන්නේ නැහැ සක්මනට යනවා. සක්මනට ගිහිල්ලා හොඳට සක්මනේ අපේ හිත එකඟ කරගෙන පරයන්කට එන්න පුළුවන්. එහෙම නැත්නම් සක්මනට ගිහිල්ලා ටිකක් ආයෙත් ඔන්න බුදුගුණ භාවනාවක් මෛත්‍රී භාවනාවක් වගේ දෙයක් වඩලා හිතේ පොඩි සැහැල්ලුවක් සතුටක් හදාගෙන ආනාපාන සතියට යන්න පුළුවන්. ඒ වගේම අපි තුමු තවත් වෙලාවක හිත හුඟක් ද්වේෂබරිත නම් එතෙන්දිත් ඔන්න ආයෙ සක්මනට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව වගේ දෙයක් වඩන්න පුළුවන්. ඊළඟට ඔන්න ආනාපාන සතියට එන්න පුළුවන්. හිත හුඟක් රාගබරිත නම් රාගය විශ්සලා නම් ඔන්න එකපාරටම ආනාපාන සතියට යනවා වෙනුවට ඕනනම් සක්මනට යන්න පුළුවන්. නැත්නම් එහෙම නැත්නම් අසුභ භාවනාව වගේ දෙයක් කළා ආනාපාන සතියට එන්න පුළුවන්. අර මේ දේවල් මේ උපක්‍රම ඇත්තනම අපේ يعني හිතේ தත්ත්වය අනුව ඒ ඒ අවස්ථානුකූලව පාවිච්චි කරන්නයි තියෙන්නේ. ඒ නිසා මම හිතනවා දැන් يعني බුදුගුණ භාවනාව වැඩිමෙන් මෛත්‍රී භාවනාව වැඩිමෙන් යම්කිසි හිතේ සතුටක් සැහැල්ලුවක් හිතේ එකඟතාවයක් ඇතිලා තියෙනවා නම් ඊට පස්සේ කෙලින්ම ආනාපාන සතියට දාන්න ඕනනම් ටිකක් ඒකත් වඩන්න කමන්නේ ඒක පැය කාලක් විතර ඔන්න බුදුගුණ භාවනාව මෛත්‍රී භාවනාව වඩනවා හැබැයි ඊට පස්සේ විනාඩි 45ම ආනාපාන සතිය වඩන්න ඊට පස්සේ ටික ටික ටික ටික ඔය ආනාපාන සතිය වඩන කාල පරිච්ඡේදය ටික ටික වර්ධනය කරන්න. එතනින් තමයි අපිට ටිකක් හරිට වඩා ගැඹුරකට යන්න හැකියාව තියෙන්නේ. ගරු ස්වාමින්වහන්ස මම නිස්සරණ වනයේට පැමිණියේ ප්‍රථම වතාවටයි. මීට පෙර මම සතර පහ වතාවක් සති භාවනාවට ගියෙමි. ඔබ වහන්සේගේ අනුශාසනාවෙන් මම ආනාපාන සති භාවනාව කළෙමි. එය කරන විට තද නින්දටපත් වෙයි. එම නිසා මා කලින් කල භාවනාව කලින් කල භාවනාව ධාතු මනසිකාර්යය කරගෙන යයි. කරගෙන යන්නට පටන් ගතිමි. සක්මන් භාවනාව. ලනුපැදුරේදී සක්මන් කරන විට සිහිය පිහිටුවා ගැනීමට වම දකුණ වෙන් කළමුත් එය අත්තර යටිපතුලේ ස්පර්ශයට සිහිය පිහිටුවෙමි. එවිට ලනුපැදුරේ ගොරෝසු ගතියද රළු ගතියද දැනුනි. ස්පර්ශයන්ගේ වෙනස් වීම දකින අතර යටිපතුලට ඇඟ ඇතුලෙන් සිහින් රසණයක් දැනුනි. එය මුළු ශරීරයේම හටගෙන මදක් පැවතුනි. ඊට පසු සිහින් සිසිල් ගතියක් දැනිනි. පසුව මම වැටෙන බවක් දැනගත් නිසා පර්යංකයට ගියෙමි. පර්යංක භාවනාව. මගේ මුළු ශරීරයම ගලක් ලෙස දැනිනි. තොල්පට හා ඇස් ඇරීමට බැරි තරමටම ගල් විය. ඊට පසු මාගේ දෙනෙත් ඉදිරියේ ආලෝක ධාරාවක් පතිත විය. තද කහපාටින් යුක්තේ මා ආයේ දෙස බලා සිටි අතරේ විශාල වී අන්තිමට කුඩා ලෙස ඈතට වීදී නැති වී ගියේය. ඊට පසු තවත් ආලෝක ධාරාවල් කීපයක් විත් මුහුදු රැල්ලක් මෙන් පෙරලි පෙරලි ඉදිරියේ යෙන් විට මට කය ගැන සිහිපත් විය. මාගේ කය යථා තත්වයටපත් වී ඇත. ස්වාමින් වහන්සේ මා කරන භාවනාව ඉදිරියට කුමක් කළ යුතුද? ඒ નિවරදිද යන්නත් මට පහදා දෙන්න. ඉඳගෙන කරන භාවනාවදී ඒ කියන්නේ අපිට අත්‍යවශ්‍යම නැහැ ආනාපාන සතියට යන්න. ආනාපාන සතියෙන් වෙන්න පුළුවන් කියන්නේ ආනාපාන සතිය අපි මෙතෙන්දී දැන් අපි තුමු ධාතු මනසිකාරයට හුරු වෙලා තියෙනවා නම් දැනටමත් ඒ ධාතු මනසිකාරයේ යම් පමණකට හොඳට මේ ධාතු ලක්ෂණ පේනවා නම් නැත්නම් ධාතු ලක්ෂණ හොඳට අරමුණු කරලා භවනා කරන්න පුළුවන් නම් ආයත ආනාපාන සතියට යන්න උවමනා වෙන්නේ හිතේ හිත නිකන් විසිරීලා වැඩි නම් නැත්නම් හිතට උමනා කරන තරම් අර එකඟතාවය සමාධිමත් භාවය මදි නම් තමයි ආනාපාන සතියට යන්න වෙන්නේ. අපි තුමා අපේ කය දිහා සමස්තයක් වශයෙන් බලනවා. සමස්තයක් වශයෙන් බලනකොට ඔන්න කයේ යම්කිසි චලන ස්වභාවයක් තේරෙනවා. අපි එතෙන්ට හොඳට හිත යොමු කරලා බලනවා. හිතමු අපි මේ ස්වභාවය බලාගෙන වැඩි වෙලාවක් ඉන්න බෑ හිත අතීතයට යනවා අනාගතයට යනවා. එහෙමනම් ඒ කියන්නේ තාමත් හිත සමාධිමත් ස්වභාවය මදි. එහෙමනම් ඔන්න ආනාපාන සතියට ගියාට වරදක් නෑ. ආනාපාන සතියෙන් ටිකක් වෙලා ඉන්නවා. ඉඳලා ඉඳලා ඉඳලා ඔන්න නාසිකාග්‍ර ප්‍රදේශයේ හොඳට හිත එකඟ කරගන්නවා. දැන් ඔන්න හැකියාව ලැබෙනවා අපි හිතමු විනාඩි 15ක් විතර හොඳට ඊටාම සියුම් ආනාපාන සතියක නාසිකාග්‍රේ ප්‍රදේශයේ අපිට මේ හුස්ම يعني මේ මේ අපේ අවධානය පවත්වන්න ඕන අවස්ථාව තියෙනවා. හැකියාව තියෙනවා. ඔන්න හැකියාව හදාගත්තට පස්සේ නැවතත් ධාතු මනසිකාරයට යමු වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ මෙතන නිකන් අර ආයුධයේ ආයුධයේ මුවහත් නම් අපිට කෙලින්ම වැඩේ පටන් ගන්න පුළුවන්. නමුත් ආයුධයේ මුවහත් නැත්තම් ආයුධයේ මුවහත් කළා තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා ආනාපාන සතියේට යා යුතු වෙන්නේ මේ කියන්නේ ධාතු මනසිකාරයක් කරන යෝගාවචරයේ යන්න අවශ්‍ය වෙන්නේ ඒ උමනා කරන සමාධිමත් භාවය අඩු නම් තමයි. ඊළඟට සක්මන් භාවනාවේදීත් කියන්නේ වම දකුණ කියලා කියන්න අවශ්‍ය වෙන්නේ හිත පිට යනවා නම් විතරයි. නැත්තම් කෙලින්ම Tamanට මේ වෙනකොටත් හොඳට මේ දැනෙන දේවල් එක්ක ඉන්න පුළුවන් නම් ධාතු ලක්ෂණ හඳුනා ගනිමින් මේ කටයුත්ත කරන්න පුළුවන් නම් ආයි කිසිම විතර්කයක් හිතට හඳුන්ලා දෙන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන බොහොම සංසුම් මනසකින් නිශ්ශබ්ද නිශ්ශබ්ද වෙච්ච මනසකින් මේ දැනෙන දේත් එක්ක හොඳට සම්බන්ධ වෙන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්ස පරයන්ක භාවනාව උදරයේ දෙසට සිත යොමු කෙලිමි. ටික වේලාවකින් ටික වේලාවක් සිටින විට මා ඉදිරියේ මමම සිටුණු පෙනිනි. පොඩ්ඩක් ඉන්න. අර ගිය ප්‍රශ්නේදී මේ ආලෝක ස්වභාවයන් ගැන එහෙම කිව්වා. ආනාපාන සතිය වඩද්දී අපි මං හිතන්නේ මීට කලින් සාකච්ඡා කළා. ආනාපාන සතිය ඇත්තනම පැති දෙකෙන්ම වැඩෙන්න පුළුවන්. හොඳට අපි ඒ අරමුණේ ඉන්නකොට ඇතැම් වෙලාවට සමත පැත්තකින් මේක වර්ධනය වෙනවා. එතෙන්දී අපි ඒ තරම් ආස්වාස ප්‍රස්වාස වෙනස්කම් දකින්නේ නැහැ. අපි නිකන් හිත එක තැනක නතර කිරීමක් වගේ දෙයක් කරගෙන ඉන්නකොට තමයි මේ පැත්තෙන් වැඩෙන්නේ. හැබැයි අපි හොඳට ආස්වාසයේ වෙනස්කම් ප්‍රස්වාසයේ වෙනස්කම් ළඟ තියෙන ආස්වාස දෙහික වෙනස්කම් ඔය වගේ දේවල් බල බලා ඉඳද්දි විපස්සනා පැත්තකින් වැඩෙන්න ගන්නවා. ඒ නිසා ආලෝක ස්වභාවයන් පහවුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක ගැටලුවක් කරගන්න එපා. තියෙන්නේ ඒ දිහා බලනවා වෙනුවට ආනාපාන සතියෙම දිගට කරගෙන යන්න. කියන්නේ හේතුන් ටික සම්පාදනය වීම වෙන්නේ ආනාපාන සතිය හරහායි. ආලෝකය ආලෝක ස්වභාවයන් කියන්නේ අපේ සමාධිය වර්ධනය වීම නිසා ආපු ප්‍රතිඵලයක් පමණයි. හරි. අයි මුලින්ම කියන්න. ගෞරවනීය ස්වාමින්වහන්සේ පර්යංක භාවනාව උදරය දෙසට සිත යොමු කළෙමි. ටික වේලාවක් සිටන විට මා ඉදිරියේ මමම සිටිනු පෙනින. උදරයේ ඇතිවන චංචල බව නැති වී රස්නයක් ඇතිවිය. එය දිවට දැනින. දැවිලි ගතියක් ඇතිවිය. කෙල උනන්නට විය. ටික වේලාවක් එසේ සිටන විට උදරය හිස් අවකාශයක් බඳු විය. හරිම නිශ්චලය. නිින්ද ගියක් වැනි විය. මා කොපමණ වේලාවක් එසේ සිටියාදයි නොදැනෙමි. මා යලිත් පිබිදෙන විට මගේ සිත සතිමත්ව උදරය තුලම තිබිනි. මට මේ පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව. ටික වේලාවක් ලනුපැදුරේ සතියෙන් සක්මන් කළෙමි. එය එසේ සක්මන් කරන විට සමහර තැනදී කටුවක් අන්නාක් මෙන් වේදනා දෙන්නට විය. ලනුපැදුරේ ඇති ගොඩලි බව දැනුනි. කටුවක් ඇනුණාක් මෙන් දැනුණු තැන්වලදී මම නැවතත් ඒ ෂණයේම පතුල ඔසවා නැවතත් එතැනටම පය තැබුවෙමි. පෙර දැනුණු කටුක බව නොදැනින. මෘදු බවක් දැනුනි. මෙසේ ටික වේලාවක් සක්මන් කරන විට සෑම දෙයක්ම ෂණයකින් ඇති වී නැති වී යන බව සිතට දැනුනි. මෙසේ ටික වේලාවක් සක්මන් කරන විට මට සැහැල්ලු බවක් ඇති විය. මම කුඩා වී ලනුපැදුර මා වෙතට එනවා මෙන් දැනුනි. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සුවත් වේවා. හරි මම හිතනවා මුකුත් වැඩි වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. තව ටිකක් දිගට කරගෙන යන්න. ඒ කියන්නේ අපේ භාවනාව කරගෙන යනකොට අපේ අර තිබිච්ච අත්දැකීම් පරාසය නැත්නම් අපේ තිබිච්ච සංඥා ස්වභාවය වෙනස් වෙලා ඊට වඩා වෙනස් පැත්තකින් ඕක තේරෙන්න ගන්නවා. ඒ වගේමයි ඒව ගැන හුඟක් මේ කියන්නේ ප්‍රශ්න කරන්න යනවා වෙනුවට බලන්න දැන් කියන්නේ මම කරනවා කියන පැත්තෙන් අයින් වෙලා මොනවාද Tamanට තේරෙන්නේ. මේ වෙලාවේ තේරෙන්නේ මොනවාද? සරලු පැදුලේ සක්මන් කරනවා. එතකොට අපි හිතමු ඔන්න දැන් තද තද ස්වභාවයක් තේරෙනවා. රළු ස්වභාවයන් තේරෙනවා. මේ තද ස්වභාවයන්ට මොකද්ද වෙන්නේ? රළු ස්වභාවයට මොකද්ද වෙන්නේ? අපි හිතමු මේ ටයිල් පොලොවක සක්මන් කරනවා. මෙතන තියෙන මේ සිනිඳු ස්වභාවයට මොකද්ද වෙන්නේ? සිසිල් ස්වභාවයට මොකද්ද වෙන්නේ? නැත්නම් උණුසුම් ස්වභාවයට මොකද්ද වෙන්නේ? දැන් මේ ධාතුන්ට මොකද්ද වෙන්නේ කියලා බලන බලනාසුලුව කරන්න. ඒ කියන්නේ අපි මුලින් පුළුවන් තරම් මේ තියෙන බාහිර දේවල් ඔක්කොම අයින් කර ගැනීම එක ජයග්‍රහණයක්. ඒ කියන්නේ අතීතෙට දෝන එක වළක්ව ගන්නත් ඕනේ, අනාගතෙට දෝන එක වළක්ව ගන්නත් ඕනේ. ඒක එක ජයග්‍රහණයක්. ඊළඟට ඔන්න වම දකුණ කියලා වර්තමානට හිත ගන්නවා කියන තව මට්ටමක්. ඒකත් සාර්ථක වුණාට පස්සේ ඔන්න ඒක නවත්තලා අපි ඔන්න අපිට මේ පියවරක් පියවරක් පාස ඔන්න වර්තමානයේ හිත තියාගෙන යනවා කියන ඔන්න තව ඒකත් එහාට ගිහිල්ලා ඔන්න විවිධාකාර ධාතු ලක්ෂණ තියෙනවා. හිත දැන් පිට යන්නෙත් නැහැ. ඒවා හොඳට හඳුනා ගනිමින් කටයුතු කරනවා. ඒක ඊළඟ මට්ටම. ඊටත් එහාට ගිහලා බලන්න තියෙන මේ හැම එකක්ම දැන් හඳුනාගත්තා. ඒවට දැන් මොනවද වෙන්නේ? කොහොමද මේවා පටන් ගන්නෙ? කොච්චර කාලයක් මේවා තියෙනවද? කොච්චර වෙලාවකින්ද මේවා අවසන් වෙන්නේ? තවත් ඔන්න ධාතු ලක්ෂණයක් මතුවෙනවා. කොච්චර ආවකින්ද මේක අවසන් වෙන්නේ? මේ විදිහට බලාගෙන යනවා. මෙහෙම මෙහෙම අර ඒ ඒ ධාතුවටම තමයි අපේ අවධානය වැඩියෙන් යොමු කරන්න තියෙන්නේ. ඊළඟට ඉඳගෙන කරන භාවනාවේදීත් පිම්බීම හැකිලිමද කරනවා කියන්නේ මොකද්ද? පිම්බීම හැකිලිම. ඔව්. පිම්බී දරේ දෙසට සිත යොමු කළා කියලා තමයි සම්නස තියෙන්නේ. ඔව්. එන්නකෝ බලන්න පොඩ්ඩක් කතා කරලා බලමු. නැස මේ නාසයට යන්නේ නැතුව මට කෙලින්ම උදරයට සිත යොමු කරන්න පුළුවන්. හරි. එහෙම ඉන්නකොට තමයි මේ වගේ මම දැක්කේ. ඒතකොට හොඳට ඒ කියන්නේ උදරයේ කියන්නේ මේ කියන්නේ චලන ස්වභාවයට හිත තියාගෙන තමයි ඉස්ලාම් දෙකේ කියන්නේ ගැහෙනවා, පැද්දෙනවා. ඒ කියන්නේ එකම ගෝසාවක් ඇත්තටම කියනවා නම් ඒ ගෝසාව නැති වෙලා ටික වෙලාවක ඒ ගෝසාව දිහා බලනකොට තමයි ඒ ගෝසාව නැති වෙලා කියන්නේ එකපාරට කලවර වගේ වුණා. ඊට පස්සේ නිකන් හිස් කිසිම දෙයක් නැහැ. උදරයේ කිසිම අවයවයක් පෙනෙන්න තිබුණ නැහැ සන්නහස. හරි. දැන් පේන්නෙත් නැහැ. පේන්නේත් නැහැ. මට ඊට පස්සේ <laughs> ඊට පස්සේ මට මොනවද කියලා මට කියන්නේ තේරෙන්නේ නැහැ. මට නිින්ද ගියාද මට මොනවා වුණාද කියලා මම දන්නේ ඊට පස්සේ අපහු ආයි පිබිදෙනකොට ආපහු හිත හැබැයි උදරේ තිබුණා. කොච්චර කාල භාවනා කරනවද? මම දැන් අවුරුදු දෙකක් විතර වෙනවා සයන්ස් මම මුලින්ම වසනන්සෝන්නන්සගෙන්. හොඳයි. එතකොට කියන්නේ මුලදී ආනාපාන සතිය වගේ දෙයක් කරාද නැත්නම් ආනාපාන සතිය මම මුලින්ම සන්නස භාවනාවට යමුනේ ආනාපාන සති භාවනාව. හරි. ඊට පස්සේ තමයි පිම්බීම හැකිලිම බලන්න ගහන්නේ. පිම්බීම හැකිලිම කරේම නෑ මට. පිම්බීම හැකිලිම බෑ. නාසය ආසස් ප්‍රසාසය තමයි. හරි. හොඳයි. කමන්නේ. දැන් ඒ කියන්නේ ආනාපාන සතියෙන් වමනා කරන හිතේ එකඟතාවයක් සමාධිමත් භාවයක් ලැබිලා තියෙනවා. දැන් එහෙනම් කයේ පිම්බීම හැකිලිමක් විතරක් නෙමෙයි කායික වශයෙන් දැනෙන ඕනම ස්පර්ශයක් බලන්න. කියන්නේ කායික වශයෙන් දැනෙන ඕනම ওই වගේ කියන්නේ චලන ස්වභාවයන් තියෙනවානේ අපි හිතමු සමස්තයක් වශයෙන් කය දිහා අවධානය යොමු කරනකොට යම් යම් තැන්වල වේදනාවන් අහු වෙනවා. ඒවා ගැනත් බලනවා. ඊළඟ චලන ස්වභාවයන් තේරෙනවා. ඒවා ගැනත් බලනවා. තද ගති තේරෙනවා. ඒවා ගැනත් බලනවා. රළු ගති තේරෙනවා. ඒවා ගැනත් බලනවා. උණුසුම් තැන් තියෙනවා නම් අපි දුම දැන් අත් දෙක මෙහෙම තියන් ඉන්නොත් උණුසුමක් තියෙනවා. ඒක ගැන හොඳට තේරෙනවා නම් ඒකත් බලනවා. ඒ නිසා දැන් හොඳට මේ මුළු කයෙන්ම ප්‍රයෝජන ගන්නයි තියෙන්නේ. එක තැනකට නෙමෙයි. ඒක හැබැයි එක තැනකට හොඳට හිත යොමු වෙලා එතන දැන් හොඳට මුහුණට මුහුණලා වගේ බලාගෙන හොඳට මේ හරියට මේ සමාධිමත් වෙලා නැත්තම් මුහුණ මුහුණලා මේ අරමුණත් එක්ක ඉන්න පුළුවන් අවස්ථාවේදී ඊළඟ එකට යන්න අවශ්‍ය නැහැ. හොඳට මේ අරමුණට මොකද්ද වෙන්නේ කියලා හොඳට බලාගෙන ඉන්න. යන විදිහ හොඳයි. ඒ කියන්නේ මොකොත් වෙනසක් කියන්නේ මේ තව ටිකක් මේ අරමුණු හොඳට දෙමින් ඒ ඒ අරමුණට හොඳට මොකද්ද වෙන්නේ කියකේ බල බලා බල බලා යන්නයි තියෙන්නේ. තවත් වචන සෝන්නස මම ගෙදරදී සාමාන්‍යයෙන් 10න් පස්සේ තමයි මම ඇත්තටම අවකාශය තියෙන්නේ භාවනා කරන්න. ගොඩක් වෙලාවට මේ කතු පතුල කිති කැවෙට. කියන්නේ කිතියක් එනවා. ඒ වෙලාවට දරා ගන්න බෑ කිතිය ඒක මොකද කියලා. <laughs> ඒ කියන්නේ කකුල මං කියන්නේ අඹරගෙන ඉන්න කියන්නේ ඇඟිලි ටික අඹරගෙන ඉන්නවා ඒත් සමහරලාට නැගිටලා ඇවිදින කම්ම එක යන්නේ නැහැ. ඒක ගොඩක් අර්ථයෙන් රැයට භාවනා කරනවා. ඒ කියන්නේ ඒක මේ මුලින්ම කයට හිත යොමු කළා පිම්බීම හැකිනීම හරි ආනාපාන සතිය හරි කරද්දිද මේ දේවල් දැනෙන්නේ? නෑ සාමාන්‍යයෙන් ඒ මුලම මම ආසස කියන්නේ ඇත්තටම නහය තියාගෙන එහෙම කරනකොට තමයි ඒක පටන් ගන්න. පටන් ගන්න. හැබැයි ඒකම අරමුණු කරන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ කියන්නේ ඒක කියන්නේ ටිකක් ඉවසීමෙන් එතනම දැන් කියන්නේ අරමුණක් මතුවලා තියෙනවා විපස්සනාව සඳහා. කියන්නේ කායික වශයෙන් මේ ඇත්ත වශයෙන්ම කායිකව පටන් හටගත් අරමුණක් නෙවෙතන තියෙන්නේ. ඉතින් අපි එකඟ වෙච්ච හිතක් එතෙන්ට යොමු කරන්න පුළුවන් නම් එතන මේ ඇත්ත වශයෙන්ම මොකද්ද සිද්ධ වෙන්නේ? කියන්නේ අපිනේ ඔය ඔකට නම් දීගෙන අහර මෙහි මේක හොඳ එකක් මේක නරක එකක් කියලා වර්ග කරන්නේ. ඒ වෙනුවට මෙතන තියෙන්නේ හුදු දැනීමක් තියෙන්නේ. නැත්තම් මෙතන තියෙන හුදු චලන ස්වභාවයක් තියෙන්නේ. කියලා අර පොඩ්ඩක් ඒකට නිකන් උපේක්ෂා සහගතව දිහා බලනවා නම් මේ අරමුණම හොඳයි විපස්සනාවට ගන්න. ඔව්. හොඳයි. ගරුතර ස්වාමින් වහන්ස මම දැනට කාලයක සිටම පර්යංක භාවනාව හා සක්මන් භාවනාව කරගෙන යමි. මීට පෙරද දෙවරක්ම දින පහ භාවනා වැඩසටහන් වලට නිස්සරණ වනයේට සහභාගී වුනිමි. දැනට පර්යංක භාවනාව හොඳින් කරගෙන යමි. වාඩි වී ටික වේලාවකින් සිත එකඟ කරගත හැකිය. සක්මන් භාවනාවද හොඳින්ම කරගෙන යමි. පියවර කීපයකින් සිත එකඟ වේ. මම දැනට සතියට දින කිහිපයක් gederදී සක්මන් භාවනාව හා පරයන්ක භාවනාව සවත 6 සහ 8 අතර පැයක පමණ කාලයක් කරගෙන යමි. තවදුරටත් මේ දිනු කර ගැනීම සඳහා උපදේශ අයද සිටිමි. ඔව් හවස කරන්නේ උදෙත් කරන්නයි තියෙන්නේ. මේ <laughs> තව ටිකක් වෙලා වැඩි කරන්න. ඒ කියන්නේ මේක කියන්නේ භවනා කරන්න පටන් ගත්තාම පුළුවන් තරම් මේක වර්ධනය කරගන්නයි තියෙන්නේ. කියන්නේ මුලදී කියන්නේ භවනාවේ යෙදෙන කාලය වැඩි වෙන එකත් හරි වැදගත්. ඉරියව්ව හොඳට සකස් වෙන දේවල් ඊළඟට අපි ඇසුරු කරන දේවල් අය කවුද මේකට හානි වෙන්නේ කොහොමද කියලා හඳුනගන්න ඒවා මේ වගේ අර මේකට يعني භවනා පෝෂණය වෙන දේවල් අපි තේරුම් ගන්න තේරුම් අරගෙන ඒක පුළුවන් තරම් වර්ධනය කරගන්නයි තියෙන්නේ. කරලා තියෙන හොඳයි එන්දා තව උනන්දුවෙන් කරන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්ස වසර දෙකක පමණ කාලයක් තිස්සේ භාවනාවේ යෙදෙමි. ආනාපාන සතිය. ආනාපාන සතියේදී ආස්වාස ප්‍රස්වාසය පෙර දී පැහැදිල වැටහුණද දැන් ඉක්මනින්ම සියුම් වී යයි. සියුම් වී ගියද තවම ආස්වාසය හා ප්‍රාස්වාසය වෙන් කරගත හැක. ගති ලක්ෂණ හඳුනා ගැනීමට අපහසුය. පර්යංකයේ පුරාම මේ සියුම් ආස්වාස ප්‍රාස්වාස විටක අදක් ගොරෝසු වෙමින්ද නැත සිවුම් වෙමින්ද පවතී. ශබ්ද හා වේදනා වලින් භාවනාවට බාධාාවක් නැත. බාධාව සිතුවිලි වලිනි. සිතුවිල්ලක් පැමිණෙන විට හඳුනා ගැනීම අපහසුය. සිටින්නේ වෙනත් සිතුවිල්ලක බව තේරෙන්නේ සමහර විට සිතුවිලි කීපයක් පැමිණි පසුය. එවිට නැවත සිත ආනාපානයට පැමිණේ. සමහර පර්යංකවලදී සිතුවිලි වල කැළඹීම නිසා ආනාපානය මෙනෙහි කිරීම පවා අපහසු වේ. සක්මන් භාවනාව. පියවර එසවීම, යැවීම, තැබීම යන කොටස් තුනක් වෙන් කර හඳුනාගත හැක. යටිපතුලට ඇති ඇතිවන දැනීම සහ දැනීම ගැන සිත තබමින් මෙනෙහි නොකර දිගින් දිගටම සක්මන් කිරීම පිළිබඳව සිහිය පැවැත්විය හැක. මෙහිදී සිතුවිලි වලින් වන බාධාව අඩුවේ. විටක රෝදයක් කැරකෙන්නාක් ලෙස සක්මන පිළිබඳව සිතෙයි. එදිනදා ජීවිතයේදී සිත ඇතුළත කතාව නිතර සිදුවන බව තේරුම් යයි. එවිට කය සිතට තැබීමට උත්සාහ කරමි. භාවනාවේ ඉදිරි දියුණුව සඳහා උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. හොඳයි. ඇත්තටම පුළුවන් තරම් කයත් එක්ක ඉන්න තමයි උත්සාහත් වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ හිත ගැන ওই වගේ වැටහීමක් ආපු එකත් ලොකු දෙයක්. ඒ කියන්නේ අපිට එකපාරටම හැබැයි හිතට අත තියන්න බෑ. ඒ කියන්නේ ඒක බුදුරජාන් වහන්සේම කියනවා ආනාපාන සති සූත්‍රයේදී එහෙම. ඒ කියන්නේ අපි සකස් වෙච්ච හොඳට තහවුරු වෙච්ච සතිමත් භාවයක් නැත්නම් අපි හිතත් එක්ක ගනුදෙනු කරන්න ගියාම දන්නේම නැතුව හිතේ යන සිතුවිලි වලට අපි අහු වෙන ස්වභාවයක්. ඒ කෙලෙස් ස්වභාවයට අහු වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් මේ කයෙන් ප්‍රයෝජන අරගෙන සතිය වර්ධනය කරගන්නයි තියෙන්නේ. ඒ නිසා ඔය කළා තියෙන උපක්‍රමත් හොඳයි. හිතේ සිතුවිලි යන වෙලාවට ඒක ගිය බව තේරුම් ගත්තනම් කායිකව සිද්ධ වෙන ක්‍රියාවලියකට හිත යොදන්න පුළුවන්. අපි හිතමු ඉන්න ඉරියව්ව මෙනෙහි කරන්න පුළුවන්. නැත්නම් ආස්වාස් ප්‍රස්වාසයේ හිත ගන්න පුළුවන්. කායික වශයෙන් දැනෙන මොනවා හරි කියන්නේ ගැටීම්, ගැටෙන ස්පර්ශ ස්ථානවලට හිත යොදන්න පුළුවන්. පිම්බිම හැකිනීම වගේ දෙයකට හිත යොදන්න පුළුවන්. මේ කොයි දිනුත් අර සිතුවිලි වල নিমগ্ন වෙන ගතිය, කතාව ගොතවතා යන ගතිය වළක්ව ගන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා උත්තරේ ලැබුණා කියලා. නැත්නම් තමන හරි ගැටලු සහගත බවක් තියෙනවා අහන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින්වහන්ස සක්මන් භාවනාව මම සක්මන් භාවනාවේ යෙදෙන විට පාදයේ ඔසවා පොළවේ තබන විට ඒ ඒ ෂණයෙහිම ඒ ගැටෙන අවස්ථාව කෙරෙහි සිහිය තබමින් සක්මනේ යෙදුණෙමි. එවිට ගැටීමක් සමග රළු බව සහ තද බව දැනුනි. මෙසේ සක්මන් කරන අතර වාරයේදී නිදිමත ගතියක් දැනේ. ටික වේලාවකින් එම ගතිය පහව යයි. වම් පස දත් ඇඳි පමණක් තදින් එකට ගැටේ. මීට පෙර සක්මන් භාවනාවේ යෙදෙන විට නිදිමත ගතියක් දැනුණත් එය අභිභවා සක්මන් කිරීමට උපදෙස් ලැබුණි. එසේ කළෙමි. එහෙත් ඔබ වහන්සේගේ උපදෙස් වලින් පසු නිදිමත ගතිය දැනුණ විට මදක් නැවතී සිට නැවත සක්මනෙහි යෙදෙමි. නිදිමත ගතිය දැනී නැවතුණු පසු සියුම් ලෙස ශරීරය ගැහෙන ගතියක් දැනේ. පර්යංක භාවනාව මම ආනාපාන භාවනාවේ යෙදෙමින් ආස්වාස හා ප්‍රස්වාසය නිරීක්ෂණය කළෙමි. මෑතක සිට මාහට ආස්වාසය දැනුණත් ප්‍රස්වාස කරන විට හුස්ම රැල්ල නාසයේ අග ගැටෙන බවක් නොදැනේ. කොතෙක් උත්සාහ කළත් එය දැනගැනීම අපහසුය. හිස් බවක් දැනේ. මුහුණේ නලල පහළ කොටසේ තනින් තන කටු අනින්නාක් මෙන් හැඟේ. ඉදිරිය සඳහා උපදෙස් දෙන දෙනසේක්වා. සක්මන් කරනකොට කියන්නේ නිදිමත එන්න පුළුවන්. හැබැයි ආරම්භක කියන්නේ හුඟාක් කල් භාවනා කරලා නැත්නම් ඒ ඒ ඒ පැමිණෙන නිදිමත කියන්නේ මැඩ පවත්වගෙන යන්නයි තියෙන්නේ. සමහර කෙනෙකුට තමයි අර කියන්නේ හුඟක් හොඳට භාවනා කළා විපස්සනාවෙන් සෑහෙන ටිකක් එහෙම වඩාගත් කෙනෙකුට නිදිමත පැමිණීමයි ඊට ආරම්භක යෝගියෙකුට නිදිමත පැමිණීමයි කියන අතර යම් යම් වෙනස්කම් තියෙනවා. ඒ නිසා ආරම්භක යෝගාවචර මට්ටමකදී ටිකක් නිදිමත එනවා කියන එකේදී අපි පොඩ්ඩක් ඒක වළක්ව ගන්න උපක්‍රම යොදලා ඊළඟට තවදුරටත් සක්මනේ යෙදුණයි කියන එක චර වරදක් නැහැ. නිසා පොඩ්ඩක් නතර වෙලා හිටියයි කියලා වරදකුත් නැහැ. නතරලා බලන්න නැවතත් සිහිය එළඹ يعني වර්තමානයට ගන්න හිත හිත ටිකක් ප්‍රාණවත් කරගන්න. ඊට පස්සේ ඔන්න නැවතත් සක්මනේ යෙදෙනවා. මොකද සක්මන හුඟක්ම හොඳයි නිදිමත ජය ගැනීම සඳහා. ඉඳගෙන කරන භාවනාවේදී හුඟක් වෙලාවට නිින්ද යන අවස්ථාව වැඩි. නමුත් සක්මන් භාවනාවේදී නිදිමත ජය ගන්න නැත්නම් නිදිමත වළක්ව ගන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. ඊළඟට පොඩ්ඩක් පරයන්ක කොටස පොඩ්ඩක් කියන්න. මම ආනාපාන භාවනා යෙදමින් ආස්වාසය සහ ප්‍රස්වාසය නිරීක්ෂණය කළෙමි. මෑතක සිට මාහට ආස්වාසය දැනනත් ප්‍රස්වාසය කරන විට හුස්ම රැල්ල නාසය අග ගැටෙන බව නොදැනේ. කොතෙක් උත්සාහ කළ දේ දැන ගැනීම අපහසුය. කිස් බවක් දැනේ. මුහුණේ නලල පහළ කොටසේ දිගට කරගෙන යන්න. ඒ කියන්නේ අපි කියන්නේ තේරුම් ගන්න තියෙන්නේ සාමාන්‍යයෙන් ආනාපාන සතිය වැඩෙනකොට කියන්නේ මුලින් ඔන්න අපි හිතමු කෙනෙකුට තේරෙනවා. අපි හිතමු ආස්වාසේ තේරෙනවා, ප්‍රස්වාසේ තේරෙනවා, වෙනස්කම් තේරෙනවා. හැබැයි කාලයක් යනකොට මේක ටික ටිකක් ටිකක් ගෙවිගෙන යන ස්වභාවයක් තියෙනවා. නැත්නම් අරමුණ සියුම් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ඒකෙදි මුලින් ආස්වාසේ සියුම් මේ විදිහ නැත්නම් මුලින් ප්‍රස්වාසේ සියුම් මේ විදිහ දෙක එකටම සියුම් මේ විදිහ මේවා ගැන අපිට නිශ්චයක්කට ගන්න බෑ. ඒ නිසා එන දේ මේ විදිහට බාර ගන්නයි තියෙන්නේ. කියන්නේ සියුම් වෙන එක ඇත්ත. හැබැයි තමන් කියන්නේ ඒ ගැන හිත ප්‍රශ්නයක් ඇති කරගන්න නැතුව නාසිකාග්‍රේ ප්‍රදේශෙම හිත තියාගෙන ඉන්නවා. ඔන්න අපි හිතමු ආස්වාසේ තරම් තේරුන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ප්‍රස්වාසය හොඳට තේරෙනවා. ඒ ගැන හොඳට අවධානයෙන් ඉන්නවා. ඊට ආයෙත් ඔන්න ආස්වාසය ඒ තරම් තේරෙන්නේ නැහැ. ප්‍රස්වාසය තේරෙනවා. එතන අවධානයෙන් ඉන්නවා. මේ විදිහට ඒ කියන්නේ පොඩ්ඩක් අර හිත එකම තැන පවත්වාගෙන ඉන්න පුළුවන් හැකියාව, හිත ඒකරාශී කරගෙන ඒකාග්‍ර ඉන්න පුළුවන් හැකියාව මේ ක්‍රමයන් හරහා වර්ධනය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් එක්ක ආනාපාන සතිය හරහාම තමන්ගේ භාවනාව වඩිනවද එහෙම නැත්නම් පොඩ්ඩක් වෙනස් පැත්තකට හරවලා ගන්න ඕනද කියන එක ඊට පස්සේ අපිට තීරණය කරන්න පුළුවන්. මොකද ඇතම් කෙනෙකුට ආනාපාන සතියෙන්මත් දිගට ඉස්සරහට අරගෙන යන්න හැකියාව තියෙනවා. ඒක නිසා මේ එකපාරට ආනාපාන සතිය නවත්තන්න එපා. තවදුරටත් ওই විදිහටම කරගෙන යන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්ස භාවනාවට මම ආදුනිකයෙක්මි. සක්මන් භාවනාව සම්බන්ධවයි. මුල් දිනේ නිසි අත්දැකීමක් නොලැබුණි. තුන්වන දිනේ වන විට පය තබන විට ගැටෙන ස්වභාවය සහ ඔසවන විට සිසිලස ගතිය අත්දැක්කෙමි. මෙය වම් පාදයේ දකුණු පාදයේ ලෙස පාද මෙනෙහි නොකර නිසියාකාරව අත්දැකීමට හැක. ඒ මොහොතේ විවිධ වූ සිතුවිලි ගලා එනමුත් পায় ගැටෙන හා ඔසවන ආකාරය අත්විඳීමට හැක. බොහෝ විට සිදුවන්නේ পায় ගැටෙන එසවන සිතුවිල්ල ඇති වූ විවිධ සිතුවිලි ආරම්මණයන් ගැටෙන එසවෙන සිතුවිල්ල අභිබවා මෙනෙහි වෙයි. නමුත් পায় ගැටෙන එසවෙන සිතුවිල්ල නොමැති නොමැකී පවතින බව දනි. ගරු ස්වාමින්වහන්ස මාහට পায় ගැටෙන එසවෙන මූලික කමඨහනේ පමණක් සිත පවත්වා ගැනීමටත් එවිට සිත පිට යෑම අනෙකුත් සිතුවිලි මෙනෙහි නොවීමටත් මට සුදුසු උපදේශක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඕනනම් අපිට පොඩ්ඩක් ඒ කියන්නේ දැන් දැනට කරන්න පීවර දෙකක් කඩලා නම් එහෙනම් පීවර තුනකට යන්නත් පුළුවන්. ටිකක් එතකොට අන්න අපි කියමු ඔසවනවා කියන එකෙදිත් මෙනෙහි කිරීමත් එක්කම යන්න පුළුවන්. ඔස් පාදයේ ඔසවනවා ඔසවනවත් එක්ක ඔසවනවා කියලා මෙනෙහි කරනවා. පාදයේ ගෙනියනවා ගෙනියනකොට ගෙනියනවා කියලා මෙනෙහි කරනවා. තබනවා තබනකොට තබනවා කියලා මෙනෙහි කරනවා. ඊළඟ පාදයේදීත් ඔසවනවා කියලා මෙනෙහි කරනවා, ගෙනියනවා කියලා මෙනෙහි කරනවා, තබනවා කියලා මෙනෙහි කරනවා. කියන්නේ අපිට අර ඒ ක්‍රියාවට අපිට ඕමනා කරන ක්‍රියාවට අනුරූපව අපි කරන ඔය විතර්කය අනිකුත් එළියෙන් එන අනිකුත් බාහිර විතර්ක වලට නැත්නම් හිත දුවන අනිකුත් බාහිර විතර්ක මැඩ ගන්න උත්සාහත් මේ මැඩ ගැනීම සඳහා ප්‍රයෝජනවත් වෙනවා. ඒ හින්දා ඔය කළා තියෙන විදිය හොඳයි. තව ඕන්නම් මේ වගේ කොටස් තුනකට කඩලා මේ දේ කරන්න පුළුවන්. අපේ අර ඔසවනවා, ගෙන යනවා, තබනවා කියන එකට මේ යම් ගමනක වටිනකමක් දෙන්න. හැබැයි අනිකුත් එන සිතුවිලි වලට අතීතය සම්බන්ධයෙන් එන සිතුවිලි වලට අනාගතය සම්බන්ධයෙන් සිතුවිලි එන සිතුවිලි වලට වටිනකමක් දෙන්න එපා. ඒවට අපි වටනකමක් දුන්නොත් ඒවා අපි අගය කරන්න ගියොත් ඒවා ගැන හොයන්න බලන්න ගියොත් ඔන්න හිත දන්නේම නැතුව කතන්දර ගිතීගෙන යනවා. එතකොට අන්න මේ අපිට සෑහෙන ප්‍රමාණයක් මේ කායික කායික වශයෙන් අපි කරගෙන හිටිය දේ එහෙනම් අපි වර්තමාන වශයෙන් සිද්ධ වෙන දේ මගහැරලා යනවා. ඒක හිතට ටිකක් ඒත්තු ගන්නලා දෙන්න. මොකද අපි මේ එළියේ ගිහිල්ලා බාහිර අරමුණු වල අතරමං වෙලා හිටියා කියලා මේ කය නතර වෙලා නැහැ. කය නිරන්තරයෙන්ම දැන් සක්මනේ යෙදෙනවා. කය සක්මනේ යෙදුනට ඔන්න හිත නැහැ මේ වර්තමාන මොහොතේ. හිත තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඔන්න අතීතේ. ඉතින් පොඩ්ඩක් නෑ හිතට හේතු ගන්නලා දෙන්න මෙහෙම මේ අපරාධය මෙච්චර දැන් කය කය මේ වර්තමාන මොහොතේ කටයුතු කරනවා නැත්නම් සක්මන් භාවනාවක යෙදෙනවා සක්මන් මළුවක ඉන්නවා නමුත් හිත තියෙන්නේ තනිකර බාහිරයි කියලා පොඩ්ඩක් Tamanට හේතු ගන්නන්න ඒ හේතු ගැන්වීමම උනත් හුඟක් වෙලාවට කෙනෙකුගේ හිත වර්තමානෙට එන්න නැත්නම් මේ කටයුත්තට හොඳට පෙළ ගැසීමක් හදලා දෙන්න උනන්දු ඇති කරනවා ස්වාමීන් වහන්සේ ඒකෙන් පරයන්ක භාවනාව ඔබ වහන්සේගේ කමඨහන් අනුව දැන් නාසිකාග්‍රය මත සිහිය පීඨව හිටවමි. මෙය මුල් දින දෙක තුල නොහැකි වුවද නොහැකි වුනි. නිදිමත වැඩි වශයෙන් දැනුනි. අද දිනේ පර්යංකයේදී විනාඩි 4-5ක් වන හුස්මෙහි සිහිය පිහිටවමි. එවිට පපුවේ නාඩි වැටීමක් ඔඩලෝසු වට්ටා වෙන නමෙන් රිද්මයක් තේරි හොඳින් ශරීරයේ පවතින අයුරු දැක ගතිමි. තවද හිසෙහි පහත් වීමක් ශරීරයේ ඇලවීමක් සිහියෙන්වත් දැක්වෙමි. තවද එවිටය සිහියෙන් නිසි ආකාරයට නැවත කෙලින් කළෙමි. ක්‍රමානුකූලව. ඒ ආකාරයට වේදනා රහිතව විනාඩි 40ක් පමණ සිටියෙමි. මෙම ක්‍රමය නිවැරදිද? මින් ඉදිරියට කෙසේ කළ යුතුද? කරුණාවෙන් මාහට උපදෙසක්. අද දිනේ පර්යංකයේ විනාඩි 4ක් 5ක් වන හුස්මෙහි සිහිය පිහිටෝමි. එවිට පපුවේහි නාඩි වැටීමක්, කොරලෝසු බට්ටා වැනෙන මෙන් රිද්මයක් තේරි හොඳින් ශරීරය පවතින අයුරු දැකගතිමි. තවද හිසෙහි පහත්වීමක් ශරීරයේ ඇලවීමක් සිහියෙන් අත්දැක්කෙමි. තවද එවිට එය සිහියෙන් නිසි ආකාරයට නැවත කෙලින් කළෙමි ක්‍රමානුකූලව. හරි. ඒ ආකාරයට වේදනා රහිතව විනාඩි 40ක් පමණ සිටියෙමි. මෙම ක්‍රමය නිවැරදිද? ඔව් ඇත්තටම ඉරියව්වේ හිත පවත්වන්න එකේ වරදක් නැහැ. අපි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නවා නම් ඒකත් කියන්නේ සතිය වර්තමානට ගන්න හුඟක් උදව් කරනවා. අර චංචල අරමුණක් අපිට හඳුනලා දීම තුළ තේනවා හොඳට අර දැන් අපි ඉරියව්වේ හිත පවත්වනකොට අපි මේ සමපිරිකව කරලා තියෙන නැත්නම් සමෙන් වට වෙලා තියෙන යම් ප්‍රමාණයක අපි තුමු අඩි 3ක 4ක ප්‍රදේශයක ඔන්න ඒ වර්ගඵලයක ඔන්න හිත පවත්වන්න පුළුවන්. අපි තුමු ඔන්න පිම්බීම හැකිලිම භාවනාවක් වගේ දෙයක් කරනකොට එතන තියෙන ඊට වඩා ඊටාම සියුම් ප්‍රමාණයක චලනයක් තියෙනවා. අපි දුව අඟලක්වත් නෑ අඟල් භාගයක අඟල් කාලක වගේ චලනයක් තියෙනවා. ඒ චලනයේ හිත එකඟ කරනවා කියන එකයි ඊළඟට මේ මුළු ඉරියව්වේ හිත එකඟ කරනවා කියන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා අතන අර චලනයක් චලනයක් පාසා ඊළඟ අපිට සතිමත් වෙන්නත් අවශ්‍යයි. මොකද චලනයක් කියන එක ඔන්න ඊටාම සියුම පටන් ගන්නවා ඔන්න චලනයක් සිද්ධ වෙනවා ඔන්න නතර වෙනවා ආයි පටන් ගන්නවා වෙනස් වෙනවා නතර වෙනවා. ඉතින් මෙතන තියෙනවා යම්සි ක්‍රියාකාරීත්වයක්. අර ඉරියව්වේම පැවැත්වීම තුළ ඒ බඳු ක්‍රියාකාරීත්වයක් අපිට ඒ තරම්ම හඳුනා ගන්න බෑ. දැන් ඔය ඉරියව්වේ හිත තියාගෙන පුරුදු වෙලා තියෙනවා. ඒ වගේමයි කායික වශයෙන් යම් යම් දේවල් හඳුනගෙන තියෙනවා. දැන් ඔය හඳුන ගනිද්දි ඕනනම් දැන් හිතට පෙන්ලා දෙන්න පුළුවන්. ඔන්න මේ මේ කය තුල નિરાයාසයෙන් කියන අපේ මෙහෙවීමකින් තොරව දැන් මේ හුස්ම ගන්නවත් එක උදරේ චලනයක් සිද්ධ වෙනවා. හුස්ම පිට කරනවත් එක ආයෙත් උදරේ චලනයක් සිද්ධ වෙනවා. මේ උදරේ චලනයට හිත තියාගෙන ඉන්න. ඒ කියන්නේ මම කියන්නේ දැන් ඔය කරලා තියෙන දේ කරලා ඊට පස්සේ මේ උදරයේ චලනය කියන එක හිත රැඳවීම සඳහා ප්‍රයෝජනවත් කරගන්න. ඊට පස්සේ දිගට යන්න ඕනේ ඒ ඒ අරමුණේ අලුත් අරමුණේ. ආයෙත් මෙතෙන්ට දාන්න ඕනේ නැහැ. හොඳට මේ අලුත් අරමුණේ හැම චලනයක් ගානම දැනුවත් වෙනවා. පිම්මීමක් ගානේ හොඳට මුලැමැදාග බලමින් දැනුවත් වෙනවා. හැකිලිමක් ගානේ මුලැමැදාග බලමින් දැනුවත් වෙනවා. ඒතර තවත් හොඳට හිතේ ඒකාග්‍රතාවය වැඩි වෙනවා. ඕමනාතනට හිත යොමු කරන්න පුළුවන් හැකියාව වර්ධනය වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස ලනුපැදුරේ සක්මන් කළෙමි. එක් දිගට පැයක් ධෛර්යයෙන් යුතුව සක්මන් කළෙමි. පළමු පැය භාගය තුලදී යටිපතුලට තද රළු ගොරෝසු කර්කශ බවක් දැනුනි. අමාරුවෙන් ගමන් කළෙමි. ඉන්පසු යටිපතුල් දෙස මනසින් බලමින් ගමන් වේගය අඩුකොට ගමන් කළෙමි. කලින් දැනුණු රළු ගොරෝසු කර්කශ බව වෙනුවට සාමාන්‍ය සැහැල්ලු මෘදු සිනිඳු බවක් තේරුම් ගියා. යටිපතුලට සිහිය යොමා දිගටම ගමන් කළෙමි. කකුලේ බරගතිය නැති විය. পায় සැහැල්ලු විය. পায় ඉබේම වාගේ එසවෙයි. යටිපතුල් දෙකේම එසවීම තැබීම ස්පර්ශය වෙන වෙනම දැනෙන්නට විය. කකුල් ඔසවා තැබීමට යන වේලාවද දැනුනේ නැත. ඒ වේලාවේ අහස්සේ ගමන් කරනවා මෙනි. පොළව වඩා ස්වල්පයක් ඉහළින් පොළවට වඩා ස්වල්පයක් ඉහළින් ඇත්තටම යන්නේ ලනුපැදුර මත උවද පහේ පයේ සැහැල්ලුව දැනුනේ ඒ අයුරිනි. පරයන්ක භාවනාව. මා සාමාන්‍යයෙන් මීට පෙර කරේ සිල් සමාදන් වී බුදුන් වැඳ තුනුරුවන් ගුණ කර භාවනාවට පෙර සතර කමඨහන් වැඩිමයි. තුනුරුවන්ගෙන් සමාවගෙන ජීවිත පූජාවද කොට සුළු වේලාවක් සතර කමඨහන් වැඩිමයි. වැඩිමයි. ආනාපානසති භාවනාව ආරම්භීම් ම ඉන්පසුය. ආලෝකයේ පහළ වී දීප්තිමත් නිශ්චල වූ පසු විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය අදිෂ්ඨාන කරමි. විනාඩි 5ක් පමණ එහි සිට දෙවන ධානය ද එහි විනාඩි 5ක් සිට තෘතීය ධානයේද අනතුරුව චතුර්ථ ධානයේද සම සමවැද ස්වල්ප වේලාවකින් ඉර නැගී ඉන් නැගී සිට ධාතු කර්මස්ථානයේ වඩමි. එහි ලක්ෂණ ශරීරය තුලින් දැකීමට උත්සාහ කරමි. කොටස් 32ක් 32ද ඒ සමගම බලමින් භාවනා කරමි. මේ ක්‍රමය හරිද ස්වාමින් වහන්සේ? ඉදිරිය ඉදිරි කාලය තුලදී මගේ භාවනාව කෙසේ කළ යුතුද? හොඳයි. සමහර තව ටිකක් තියෙනවා මේකේ. පොඩ්ඩක් ඉන්න බෑ. අපි සක්මනේදී මම පොඩි දෙයක් මට කියන්න හිතුණා. අර වැඩිලා තියෙනවා බව තේරෙනවා. ඒ කියන්නේ මුලින් රළු ස්වභාවයකින් පටන් ගන්නවා. ටික ටික ටික ටික කියන්නේ දැනිච්ච අරමුණේ පවා මුලින් රළු ගති දැනෙන්නේ. පස්සේ හැබැයි හොඳට සියුම් ගති දැනෙලා තියෙනවා. ඊළඟට නිකන් අහස පාවෙනවා වගේ නිකන් උඩින් යනවා වගේ තේරෙනවා. ඒ කියන්නේ කායික පස්සද්ධියක් වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ භාවනාවේ වර්ධනයක් තියෙනවා. ක්‍රමයේ වැටලා තියෙනවා. සක්මන හොඳට කරගෙන යන්න. සක්මනේ කිසි වැරද්දක් නැහැ. ඊළඟට ඉඳගෙන ඉන්න භාවනාවේදී ඒ කියන්නේ ඔය ආනාපාන සතියින්ද පටන් ගන්න තියෙන්නේ. හරි. ආනාපාන සතියෙන් පටන් අරගෙන අපිට ඒ කියන්නේ ආලෝකයකුත් ආවා කියලා තියෙනවනේ. ඔව් ආලෝක 15 විතක්ක ਵਿਚාර සහිත. හොඳයි ආලෝකයක් ඇවිල්ලා තියෙනවා නම් ඒ කියන්නේ හොඳට අපිටම ආනාපාන සතිය ටිකක් කරගෙන යනකොට හරි පොඩි වෙලාවකින් හරි හොඳට ආලෝක සභාවයක් තියෙනවා නම් ඒකෙන් තේරුම් ගන්න තියෙන්නේ දැන් හොඳට තමන්ගේ සිතේ සමාධියක් වර්ධනය වෙලා තියෙනවා ඕනේ නම් ඉතින් ඕකෙන් අර්පණා මට්ටමකට දාගන්න පුළුවන් හැබැයි දැන් ධාතු මනසිකාරයට යන්න අර්පණාවට්ටන ගිහිල්ලා එන්නත් පුළුවන්. කාගෙද දන්නේ නැහැ. මෑණි කෙනෙක්ගේද? කාගේද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? මෑණියන්ගේද? තේරුණා. මීට කලින් කතා කළා නේද අපි? මීට කලින් හිටියද? ඔව්. හරි. මෑණියෝ නේද අර ඔක්කොම ධාන වලට ගියා ගියම කතාවක් කිව්වේ. දැන් දැන් ඒ කියන්නේ අර්පණා මට්ටමකට දාන්න මෙපා. දැන් සමතේ පැත්තට යන්න එපා. මොකද සමතේ කියන්නේ අපි විපස්සනාවට යනකොට කියන්නේ සමතය අත්‍යවශ්‍ය කියන්නේ සමතෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන්. අපි දැන් හැබැයි විපස්සනාවේ පුළුවන් තරම් වැඩේ පටන් ගන්නයි තියෙන්නේ. හුඟාක් ඒ කියන්නේ සමතේට දාන්න ගියොත් එහෙම අර දැන් මෑණියට එදා විස්තර කරාම අර කිව්වේ සක්මනේ යම් දිහාවක් තනක් දිහා බලන් ගියාම එතන එතනට හිත එකගෙනවා කියලා. නමුත් ඒක එහෙම ඒ කියන්නේ එතනට ඒ කියන්නේ ඒ මට්ටම ඕන්ට වැඩි. එතෙන්දී අපිට ඒ කියන්නේ පාදය වදින තැන තමයි හිත යොමු කරන්න තියෙන්නේ. ඒ නිසා ඒකයි මම අර ඈත ටිකක් බලාගෙන යන්න ලකින තැන හිත එකඟ කරන්න එපා. දැනෙන තැන හිත එකඟ කරන්න ඕනේ. ඒ වගේ දේවල් ඉතින් අපි පොඩ්ඩක් සකස් කරගන්න තියෙනවා. ඊළඟ ඔව් ස්වාමීන් වහන්සේ දැන් කකුල තියනකොට මම තියන්නේ ඉස්සෙල්ලා තල්ලු කරනවා වගේ යමකක් තේරෙනවා. ඒකමක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක හැමතිස්සෙම මේ දැනෙන දේත් එක්කම ඉන්න. මොකක්වත් හිතින් හදන දේවල් නෙමෙයි. හිතට පේන දේවල් නෙමෙයි. දැනෙන දේවල්. අපි දුම් පාදයක් පොළවේ තියෙනකොට හොඳට දැනෙනවා. අන්නේ දැනෙන තැනට හිත යොමු කරනවා. හැබැයි ඇහැ යොමු වෙලා තියෙන ටිකක් ඈත වෙන්න පුළුවන්. ඒක වරදක් නැහැ. ඈත කියන්නේ සමහර සමත යෝගාවචරයකට හුඟක් අර හිතේ සමාධිය වැඩි නම් බලන තැන හිත එකඟ වෙනවා. ඒක මෙතෙන්ට හරියන්නේ මෙතෙන්ට අපිට වමනා වෙන්නේ බලන තැන නෙමෙයි දැනෙන තැන. ඒ කියන්නේ හොඳට දැන් අපේ සක්මන් භාවනාවේදී මේ කාය විඥාණයෙන් තමයි හිත යොදන්න හදන්නේ. ඒ නිසා කියන්නේ පාදයේ පාදයේ තියෙනකොට දැනෙන තැනට හිත කරන්න. හිත යොමු එතන හොඳට දැන් හිත එකඟ වෙන්න පටන් ගනී. සමහරවිට ඒ තැනට පවා ආලෝක ස්වභාවයන් එන්න ඉඩ තියෙනවා. ඒකෙත් වරදක් නැහැ. ආලෝකයක ඉඳගෙන නිකන් හොඳ ආලෝකමත් පරිසරයක ඉඳගෙන සක්මනක යෙදෙනවා වගේ වැටහෙන්න ඉඩ තියෙනවා. ඒකෙත් වරදක් නැහැ. මොකද සමාධියක් සමතෙන් ඒ ලැබිච්ච පෙරහුරුව මෙතෙන්ට ඒ වගේ දෙයකට උදව් කරනවා. ඒක වරදක් නැහැ. ඊළඟට ඉඳගෙන කරන භාවනාවේදී අර වගේ අදිෂ්ඨාන කළා යන්න ඕනේ නැහැ දැන්. අදිෂ්ඨාන කළා දැන් ඔය එක එකට ගියයි කිව්වේ. එහෙම යන්න ඕනේ නැහැ. කෙලින්ම වාඩි වෙලා පොඩ්ඩක් ඕනනම් ආනාපාන සතිය සුළු වෙලාවක් වඩන්න විනාඩි 5ක් විතර ඇති. ඊට පස්සේ බලන්න මේ කායික වශයෙන් දැනෙන්නේ මොනවද කියලා. දැන් වාඩි වෙලා ඉන්නකොට තේරෙනවනේ දැන් ඔන්න අත් දෙක තියාගෙන ඉන්නවා. මෙතන තේරෙනවනේ උණුසුම් ගතියක්. එහෙමයි. එතනට හොඳ හිත දැන් හිත ඒ උණුසුම් ගතියට අපි දැන් උදාහරණයක් වශයෙන් එතනට හිත තියාගෙන ඉන්නකොට අර හැදිච්ච සමාධිමත් ස්වභාවය දන්නේම නැතුව ටික ටික ටික ටිකට මේ අත් දෙක ස්පර්ශ වෙන තැනට එන්න පටන් ගනීවි. එතකොට එතන එතනට හිත යොදාගෙන බලාගෙන ඉන්න. කියන්නේ හිතන්න මුළු කියන්නේ කයේ සමස්තයක් වශයෙන් බලබලා හිටියා. දැන් ඔන්න හිත යොමු කරනවා මේ අත් දෙක වදින තැනට. එහෙමයි. එතකොට අර මුළු කයේ විසිරලා තිබිච්ච ස්වභාවය වෙනුවට ඔන්න එකම තැනකට ඔන්න හිත යොමු වෙනවා. එතකොට අර හොඳට දැන් يعني ඊටාම සියුම් මට්ටකින් පවා මේ උණුසුම දිහා බලා ගන්න පුළුවන්. මොකද දැන් සමතයක් වැඩිලා තියෙන හින්දා හිතේ සමාධියක් වැඩිලා තියෙන හින්දා මේ කටයුත්ත සාර්ථකව කරන්න පුළුවන්. ඒ නිසා ආයිත් සමාධිය පැත්තට හිත දාන්න එපා. Mm. ඒ කියන්නේ මේ අර්පණා පැත්තකට දාන්න ඕනේ නැහැ. කෙලින්ම මේ දැනෙන දේත් එක්ක වර්තමාන මොහොතේ පෙළගැහෙන අරමුණත් එක්කයි ඉන්න තියෙන්නේ. මොකුත් ගැටලු තියනවද? Mm-hmm. ස්වාමීන් වහන්සේ අන්සරයි මේ ධාන අතහැරලා දැම්මොත් ඒක නැති වෙන්න පුළුවන් කියලා. ඉතින් මොකද? අර නිවන් දකින්න බැරි වුණොත් ධානයක් කර තියනවා නේද? ඔව්. ඒකත් නැති වුණොත් ස්වාමීන් වහන්සේ. නෑ නෑ. ඕක අල්ලන් හිටියොත් නම් බැරි වෙනවා. <laughs> ඒ හින්දායි මං කිව්වා අතාරිමු කියලා. අල්ලන් හිටියොත් බැරි වෙනවා. ඒ හින්දා මොකද දැන් ඒ කියන්නේ ඒ පැත්තෙන් සමත පැත්තෙන් වෙන්න ඕන ටික වෙලා තියෙන්නේ. ඒ හින්දා ඒ කියන්නේ අපි ඒ ඒකේ ප්‍රයෝජනය දැන් ඒ කියන්නේ සමතෙන් ගත්ත සමාධියවත් කදාගන්නේ ඇත්ත ඇත්තටින් දැකීම සඳහා. ඒ කියන්නේ දැන් අපි විස්තර කරන ওই සූත්‍රයේදීත් කියන්නේ බුදුහාමුදුරුවෝ සමාධිය හදාගන්නේ ඒකේ එල්බගෙන ඉන්න නෙමෙයි. ඒක උපාදාන කරන්න නෙමෙයි. ඒක මේ පසුබිමක්. ඒක මේ ආයුධයක් වගේ දෙයක්. ඒ ආයුධය හදාගත්තා නම් මේ ආයුධය ආයේ මේ පොල්තෙල් ටිකක් ගාලා පැත්තකින් තියලා හරියන්නේ නැහැ. ආයුධය හැදුවේ මේ වැඩේට තමයි. කඩුව හැදුවේ යුද්ධෙට. ඒ වගේ තමයි මෙතනත් තියෙන්නේ. දැන් තියෙන්නේ ආයුධෙම ප්‍රයෝජනය ගන්නයි තියෙන්නේ. ඒ දැන් වුමනා කරන සමාධිය ලැබිලා තියෙනවා. මේ මට්ටම ලැබිලා තියෙන හොඳටම ඇති. ඒ නිසා මේ මේ අරමුණු එක හොඳට දැන් මේ වර්තමාන වශයෙන් පෙළ ගැහෙන අරමුණු එකයි හොඳට බලබලා බලබලා. ඒ කියන්නේ හිතේ සියුම් බව තියෙන නිසා බලන්න මේ මේ අරමුණකට මොකද්ද වෙන්නේ? මේ උණුසුමක් දැනෙනකොට ඒ උණුසුම් ස්වභාවයේ ලක්ෂණ මොනවාද? කොහොමද ඒක උණුසුම් බව හැසිරෙන්නේ? ඊළඟට කා එක අපි තුමු තද ගතියක් දැනෙනකොට මේ තද ගතියට මොකද්ද වෙන්නේ? ඒක කොහොමද දැසිරෙන්නේ? මෙතන මේ එක තැනක එක කුට්ටියක් වගේ තද ගතියක් තියනවාද? නැත්තම් සියුම් සියුම් තද ගති රාශියක් තියනවාද? නැත්නම් මේ තද ගතිය එකම තීව්‍රතාවයකින් දිගටම තියෙනවද? නැත්නම් ඊටාම සියුම පටන් අරගෙන ඒක ඒවත් තව තව වෙනස් වෙලා නැති වෙලා යනවද? පුළුවන් තරම් අර හදාගත්ත සමාධිමත් බව පාවිච්චි කරන් මේ අරමුණේ තියෙන වෙනස්කම් දකින්න. ඔව්. එතන එතනයි කියන්නේ අපි මේ අරමුණු විශ්ලේෂණය කරන්නේ නැතුව සංස්කාර ධර්මයන් හොඳට විශ්ලේෂණය කිරීමකින් තොරව අපිට බෑ ත්‍රිලක්ෂණය වටහා ගන්න. ඒකයි. ඒ කියන්නේ එන්දා හදාගත්ත සමාධිය පුළුවන් තරම් මේ ඇත්ත ඇති සැටියෙන් දැකීම සඳහා පාවිච්චි කරන්න. ඔව්. එහෙමනම් ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් පළමුවම ආනාපාන සතිය වඩලා පොඩි වෙලාවක් වඩන්න. ඒ කියන්නේ ඒක හුඟා දැන් වෙලා තියෙන්නේ අපි හුඟාක් ඒ කියන්නේ අර්පණා මට්ටමකට වගේ ගිහාම ඒ කියන්නේ එතනින් එළියට ඇවිල්ලා එතෙන් දැන් දැන් මෑනියෝ මෙහෙම මං ඇහුවොත් ඔය මට්ටමකට හුඟාක් අපි දෙමු පැය භාගයක් විතර සමතේ ඉඳලා ලෝකෙන් එළියට ආවට පස්සේ මොනවද දැනෙන්නේ? සමතේ ගැලීම ස්වාමීන් වහන්සේ දැන් ওই සමත ටිකක් ඒව සුළු වෙලාවක් වගේ වඩලා මේ මේ විපස්සනා පැත්තේ භාවනාවකුත් වඩලානේ ස්වාමීන් වහන්සේ එළියට එන්නේ. ඒක තමයි මම අහන්නේ ඒ වඩන්නේ මොකද්ද? ඒක විශේෂයෙන් කියන්න මේ කන්නේ මම කියන හුඟක් වෙලා ඒකම කැරකි කැරකි ඉන්නවා වගේ ස්වාමීන් වහන්සේ. සමතේම කැරකි කැරකි ඉන්නවා. ඒක ඒක ඒකයි මම කිව්වේ එතන එතන එතනම කැරේ කැරේ ඉන්න එක ඒ තරම් ප්‍රයෝජනවත් නැහැ. ඒ භාවනාවම නැවත නැවත මෙනෙහි වෙනව ගොඩක් වෙලා වැඩ කරත් ඒක මම මෙනෙහි වෙනව ගොඩක් තමයි. ඒ කියන්නේ අපි සමතේම හුඟාක්කල් ප්‍රගුණ කරනකොට දන්නේම නැහැ ඒ සමාධියේ ප්‍රබලතාවය නිසාම කෙලස් ටිකක් යටපත් වෙනවා. ඒතර මුකුත් හිතට කෙලස් එන්නේත් නැහැ. ඒ හරහා ටිකක් අපේ අනවශ්‍ය විදිහේ නැත්තම් වැරදි වැටහීම් වලටත් යන්න පුළුවන්. ඒ නිසායි මම කිව්වේ සමතේ පොඩ්ඩක් නවත්තමු. නවත්තර කෙලින්ම දැන් හදාගත්ත සමතෙන් හොඳට විපස්සනාවට බහින්න. ඊට පස්සේ තමයි ඔන්න මේ අරමුණුත් එක්ක කටයුතු සිද්ධ වෙන්නේ. ප්‍රඥාව වර්ධනය වෙන්න ඕනේ. ත්‍රිලක්ෂණේ හොඳට තේරෙන්න ගන්න ඕනේ. ඊට පස්සේ තමයි කියන්නේ ඊට පස්සේ ටිකක් අර කලින් තිබුණ තරම් දැන් මෑනියෝ සමතේ වඩනකොට හිතේ තියුණානේ බොහොම අපි හිතමු කෙලස් එන්නෙත් නෑ හරිම නිකන් සංසුන් පා වෙනවා වගේ වගේ දේවල් තිබුණානේ. ඒවා ටික හැබැයි නැති වෙයි දැන්. ඒක බය වෙන්න එපා. <laughs> බය වෙන්න එපා. ඒ කියන්නේ අපේ ඒ කියන්නේ ටික ටික හිතට ආයි කෙලෙස් එන්න පටන් ගන්නී බය වෙන්න එපා. දැන් මේ ආයුධ ටික ආයි හදාගෙන යන්නේ. සමාධිය කියන්නේ කියන්නේ එක ආයුධයක්. ප්‍රඥාව කියන්නේ තව ආයුධයක්. එහෙනම් මේ ආයුධෙත් උමනයි මේ ආයුධෙත් උමනයි. එහෙනම් කියන්නේ හරි ක්‍රමයට යනවනම් කියන්නේ සමතේදී ওই දේවල් කරෙන්නේ නැහැ. සමතේදී හැමතිස්සෙම සමාධිය තියාගෙනම ඉන්න ඕනේ. නැත්තම් කෙලස් ටික ආයි උඩට එනවා. විපස්සනාදී හැම කෙලස් දැක දැක ප්‍රහාණය කිරීමක් තියෙනවා. එතෙන්ට කියන්නේ කෙලස් ටික මතුවෙන්නත් ඕනේ. නැත්නම් කෙලස් එන්නෙම නැත්තම් මේ සමාධියෙන් සම්පූර්ණ මේක නේ යටපත් කළා නම් තියෙන්නේ. ඒතකොට මේක අපිට අරමුණක් ඉදිරිපත් වෙන්නේ නැහනේ. ඒකයි. අරමුණු ටික මතුවෙන්නත් ඕනේ. මතුවෙන මතුවෙන අරමුණ දිහා තමයි බලන්නේ. හොඳයි. ස්වාමීන් වහන්සේ මේ දැන් කායානුපස්සනා භාවනාවක් නේද? දැන් ওই ධාතු මානසිකාරය. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේට සතර සතිපට්ඨානය මේ මම වැඩිපුර දෙයක් අහන්නේ ස්වාමීන් වහන්සේ දැනග හැමදාම මට මේක කරගෙන ඔළුවේ මේක ආසයි දැනගන්න ඒක. අර කායේ කායානුපස්සේ විහෙරති. අජත්ත බහිද්දා වා කායේ කායානුපස්සති. සමුදේ වය ධම්මානුපස්සී වා කායේ කායානුපස්සී. එන්නේ ටික තේරුම පොඩ්ඩක් උට දැනගන්න. ඒ ඒවට ඒක මට වැදගත් නැද්ද ස්වාමීන් වහන්සේ? වැදගත් වැදගත්. ඒවෙන් තමයි යන්නේ මේ. <laughs> ඒවට අත තියන්න තමයි යන්නේ. දැන් මේ කායේ කායනුපස්සේ විහෙරති වලට තමයි එන්නේ මේ. දැන් දැන් කය දිහා බලනවා දැන් මම බලනවා නෙමෙයි මේ කයක් තියෙන්නේ. ධාතු ටිකක් තියෙන්නේ. ධාතු ලක්ෂණ ටිකක් තියෙන්නේ. ධාතු ලක්ෂණ මං දැනුවත් වෙනවා. මං දැනුවත් වෙනත් නෙමෙයි දැනුවත් වීමක් තියෙනවා. ඔන්න ඒක දිහා බල බලා යද්දි මේ අජ්ජත් තමයි මේ යන්නේ. තනිකරම. ආධ්‍යාත්මික වශයෙන් කායික වශයෙන් තියෙන අරමුණු ටික තමයි බලන්නේ. සමිඳාස අජ්ජත් කියන්නේ අභ්‍යන්තර කියන්නේ. ඔව්. මෙතෙන්දී අභ්‍යන්තර කියලා ගන්න පුළුවන්. මේ දේ මෙහෙම අභ්‍යන්තර කියන්නේ ඕකේ අජ්ජත් බහිද්දා කියන එක ක්‍රම කීපයකට අත් දක්වන්න පුළුවන්. අපිට නිකන් සරලව තේරුම් ගන්න තියෙන්නේ මේ අජ්ජත් කියලා අපිට මේ අපේ කයේ තියෙන මේ ධාතු ස්වභාවයන් වැටහෙන්න ගන්නවා. කාලයක් තිස්සේ ඔහොම මෙතන තියෙන්නේ ධාතු ස්වභාවයක් විතරයි. ධාතු හතරක් විතරයි මෙතන කතා කරන්නේ කියලා හොඳට තේරෙන්න තේරෙන්න. ඊළඟට අපි හිතමු අපි ඔන්න මොකක් හරි දෙයක් මොහොම අල්ලනවා. දැන් ඒතකොට මෙතන තියෙන්නේත් ඔන්න ධාතු හතරක් විතරයි. නැත්නම් මෙතන තියෙන්නේත් ඔන්න තද ගති ටිකක් විතරයි. කියලා ඔන්න අපි බාහිරත් එක්ක ඇසුරු කරන ඒ අනිත් අරමුණත් ඒ බාහිරේ තියෙන්නේත් මේ හතර මහා ධාතුවක් විතරයි කියලා ඔන්න තේරෙන ගන්න. ඒතකොට බහිද්දා වශයෙන්ුත් කියන්නේ අපි හොඳට ආධ්‍යාත්මික වශයෙන් අජ්ජත් වශයෙන් හතර මේ මොකද්ද සතර මහා ධාතු තියෙන බව තේරුම් ගත්තා ඊට අනුරූපීව හොඳට අන්වේ ඥානයක් වශයෙන් හොඳට තේරුම් ගන්න පුළුවන් මේ බාහිරේ තියෙන්නේත් ඔච්චරයි කියලා. එහෙමයි. බහිද්දා වශයෙන්ුත් ඔන්න හතර මහා ධාතුවක් තියෙනවා. ඒ විදිහට ඔන්න අජ්ජත් බහිද්දා වශයෙන් ඔන්න තේරෙන්න ගන්නවා. ඒක හොඳට කර කර ඉඳදී තමයි දැන් අර තද ගතියක් ඔන්න ඇති වෙනා නැති වෙලා යනවා. උණුසුම් ගතියක් ඇති වෙලා නැති වෙලා යනවා. එහෙමයි. ඊළඟට ඔන්න රළු ගතියක් ඇති වෙලා නැති වෙලා යනවා. ඔන්න සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා. අනේ පැති වලට කිට්ටු කරනවා. හ්ම්. සනික්‍රම කායනුපසනාවේ යන්නේ. හොඳයි. හොඳයි. ගරු ස්වාමීන් වහන්ස පර්යංක භාවනාවේදී උදරයේ පිම්බීම හා හැකිලීම දෙස අවධානයෙන් බලා සිටිමි. ටික වේලාවකින් උදරය නිසසල විය. එලෙසම හුස්ම රැල්ලද නැවතී තිබුණි. ශරීරයේ උදරය සහ පපු ප්‍රදේශයේ ආශ්‍රිත අභ්‍යන්තර ප්‍රදේශයේ මහා හිස් බවක් දැනුනි. එම ප්‍රදේශයේ හිස් ගෝලාකාරී පෙදෙසක් ලෙස දැනුනි. බොහෝ වේලාවක් එදෙස මම බලා සිටියෙමි. හුස්ම ගැනීමට නොහැකි විය. උවමනාවෙන් උත්සාහ කළද ඒ පෙදෙස ලොක් වී තිබුණි. උවමනාවෙන් උදරය චංචල කිරීමට උත්සාහ කළද ලොක් වී ඇතිසයක් දැනුනි. ඇසැරීමද අපහසු විය. අවටින් ඇසෙන ශබ්ද ඊතා තදින් ඇසුනි. බොහෝ වේලාවක් සිට මමම උත්සාහයෙන් ඇස් ඇර සක්මන් කිරීමට පටන් ගතිමි. ටික වේලාවක් යනතුරු ඉහත කී తත්වයේ පැවතුනි. අමුතු සුවයක් හෝ බියක් මාහට නොදැනුනි. දැනුනේ හිස් බවක් පමණි. මම මුහුණ දුන් මෙම අත්දැකීම් පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන මෙන් ගරුවෙන් ඉල්ලා සිටිමි. කාත් කියදලා යන්න පුළුවන්ද? හුඟක් කල් භාවනා කරනවද? නෑ ස්වාමීන් වහන්සේ අවුරුද්දක් විතර වගේ වෙනවා. පටන් අරගෙන මේ සතිය දවසක් විතර වගේ තමයි කෙරින්ම රැකියාව කරපු නිසා. දැන් ටිකක් තදින් කරන්න ඕන කියලා හිතලා තමයි පටන් ගත්තේ. ටිකක්ම තදින් ඇල්ලුවා තමයි. හොඳයි. දැන් ඒතකොට දැන් දෙකට කරනවද? එහෙම බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේ. හරි. දැන් يعني මෙහි ඇවිල්ලා දැන් හොඳට කෙරුණා. කෙරුණා කියලා හිතනවා. හොඳයි. එතකොට සක්මනේදී මොකද වුනේ? සක්මනේදී මම කලින් කලින් මම කලින් ගෙදරදී කලින් කරනකොට මට අර මම ඊයේ ස්වාමීන් ලිව්වා මේ මට අර ධාතු ප්‍රකරණේ වගේ දැනෙලා තියෙනවා. ඒ කියන්නේ කකුලෙන් හමයි උඩුපතුලේ මේ හමත් ශරීරයත් ඇතුලේ නිකන් දියර ගැලීමක් වගේ දැනෙලා තියෙනවා. ඒක දවසක් දැන් දැන් අද මොනවද දැනුනේ? අපි දවස්වල නම් එහෙම විශේෂයක් දැනුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔව්. ඇවිදිනකොට මොනවද තේරෙන්නේ? ඇවිදිනකොට ස්පර්ශය හොඳට හඳුර ගන්න පුළුවන්. නමුත් විශේෂ අර ටිකක් මේ පතය දැන් අපි වැලි වැලි මළුවේ ඇවිදිනකොට තුනිහි කරලානේ තියෙන්නේ. නමුත් මට පේනවා මේ ගැඩලි ගොඩි වගේ ගතියක් පේන එකක් තියෙනවා. නමුත් නෑ ඒ කියන්නේ අපි කියන්නේ එහෙම අපි කියන්නේ නොදැනෙන දේවල් ගැන අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ. දැනට දැනෙන දේත් එක්ක ගියා නම් ඒ හොඳටම ප්‍රමාණවත්. අපි දුන් දැන් වැඩි වැඩි පොළොවේ යනකොට අපිට තේරෙනවානේ ඔන්න සියුම් මැල්ල එක නම් සියුම් භාවයක් දැනෙනවානේ. ඒ ඇති. ඒ ඒ සියුම් භාවයත් එක්ක හොඳට ඉන්න. ඊට ඔන්න රළු පැත්තකට එනවා. රළු භාවය දැනෙනවා. රළු කියන්නේ රළු රැත් මේ වැල්ලක නම් ඔන්න ඒ රළු බවක් Tamanට පතුලට තේරෙන්න ගන්නවා. ඒ රළු බවත් එක්ක හොඳට සතිමත් වෙන්න. ඒ රළු බව කොහොමද පටන් ගන්නෙ? ඒක වෙනස් වෙලා යනවා. පාදයට ඒක දැනෙන්න ගන්නවා. ඊට පස්සේ නැති වෙලා යනවා. ඊළඟ පාදයට දැනෙන්න ගන්නවා. වෙනස් වෙනවා. නැති වෙලා යනවා. මේ ඒ දැනෙන රළු බවත් එක්කම ඉන්නවා. දැන් අපි තුමු ඔන්න මේ ටයිල් පොල් වලට ආයි එනවා. එතන ඔන්න සිසිල් බවක් තේරෙන්න ගන්නවා. ඒ දැනීමත් එක්ක ඉන්නවා. ඒ ඒ ඒ කියන්නේ අපි කියන්නේ උත්සාහයෙන් කියන්නේ අපිට දැනෙන නොදැනෙන දේවල් වොමනාවෙන් දැන ගැනීම වෙනුවට වර්තමාන වශයෙන්ම එනවනේ අපිට. බොහොම નિરાයාසයෙන් දැනෙන දේවල් දේවල් ටිකක් තියෙන. ඒ ටික අල්ලගන්නයි තියෙන්නේ. හරි. අන්තිසන්නස මට ආනාපාන සතිය කරන්නම බෑ. මට හුස්ම නාසාග්‍රේ දැනීමක් සිදු වෙන්නේම නැහැ. මට කලින් මේ උදරේ දැනීමක් තිබුණේ මම සක්මනටම තමයි පුත් මම ගෙදර දෙහිම කරනකොට සක්මනම තමයි කරේ. ඉතින් මේ උදරයටත් දැනීමක් තිබුණේම නැහැ. නාසාමනස ඊයේ වෙන කෙනෙකුට දීපු උපදෙස් මම අහගෙන ඉඳලා මම ඊයේ රෑ තමයි මම බලෙන් වගේ පොඩි උත්සාහයක් කර උදරය يعني බැලුවේ ඒ වෙලාවේ තව මම අවස්ථාවට මුණ දුන්නේ. හරි. ඒ කියන්නේ මේ උදරයේ උදරය ගැන අවධානය යොමු කරාම මොකද දැනුනේ? උදරේ මට ගොඩාක් දැනෙන්නේ නැති නිසා මම ටිකක් විශේෂකාරී වැඩිපුර තමයි බලාගෙන හිටියේ. ඉතින් දැනුණා මට පිම්බීම හැකිලිම මට සාමාන්‍ය සාමාන්‍ය සාමාන්‍ය කෙනෙකුට අඩුවෙන් මට දැනෙන්නේ නැත්තේ. එහෙම ඉන්නකොට ඉතින් මට එකපාරම වැඩි වෙලාවක් එහෙම හිටියේ නැහැ. ටික වෙලාවකින් මට එකපාරට තේරුණා තේරුණා මේක නැවතිලා නේද කියලා. හරි. එතකොට ඊට පස්සේ බලනකොට මේ හුස්ම හැල ඒ කියන්නේ හුස්ම නැවතිලා නෙවෙයි හුස්ම මට දැනින්න එකක් නැවතිලා. හරි. ඉතින් ඉන්නකොට බහින්නකොට නිකන් මුළු ඇඟම පිරීලා වගේ නිකන් ලොකු හිස් හිස් <laughs> ගෝලාකාර ගතියකින් වගේ මට මේ මං ඉතින් බැලුවා ඉතින් මේ මං සුස්ම ගැන මම මුකුත් කරේ නෑනේ මං බුදරේ ගැන බැලුවේ නමුත් හුස්මත් නැවතිලා වගේ හිම හිටිය. එමෙ ඉන්නකොට මේ හැබැයි අර වෙන වෙලාවට මම හිටපු අවස්ථාවේ වැස්සකුත් වැස්ස මට එහෙම කල්පනාවක් තිබුණේ නැහැ වහිනවා කියලා. නමුත් ඒ වෙලාවේ දැන් වැස්ස සද්ද වුණා නිකන් ගොඩක් සද්ද ඇහුණා. ඊළඟට පාරේ ඔය ඈතින් අපිට වෙන වෙලාවට ඇහෙන්නේ වාහන සද්ද. මට වාහන සද්දත් ඇහුණා. ඉතින් මම එහෙම හිටියා මම ඔහේ බලාගෙන හිටියා මට කරන්න කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මේ බලාගෙන ඉන්න ඉන්න දැන් මේකෙන් ගොඩේම දැන් මට මෙතනින් ඉවත් වෙන්න තේරෙන්නේ නැහැ පොඩක් ඇස්සර බලන්න ඇස්සරින්නත් බෑ තද වෙලා මම ලොක් වෙලා කියලා ලිව්වේ ඒකයි පපුවත් හුස්මත් ලොක් වෙලා වගේ උදරයත් ලොක් වෙලා වගේ එහෙම ඉන්නකොට මේ තමයි මට ඉතින් මං කොච්චර වෙලා අනිත් අර උඩම මේ උඩ භාවනා කරගෙන මං විතරක්ද එහෙම නක එහෙම තනික තනිකමක් වගේ ඉක්ුත් ආව අනිත් අය ගිහිල්ලාද දන්නේ නැහැ කියන හැම ගියමුත් තම රෑ කර නිසා ඒ මන මං ඒපාර කොහොම හරි බලෙන්ම බලෙන්ම බලෙන්ම තමයි ඇස්සරියෙත් බලෙන්ම බලෙන්ම ඇස්සරලා වටපිට බලනකොට මෑණියද කීප දෙනෙක් හිටියා. ඒ පාර මම එහෙම සක්මන් කරන්න ගත්තා. ටිකක් සක්මන් කළා ගියා. කමක් නැහැ. ඒ කියන්නේ සමහර ලාවට හිතේ නිකන් ගැඹුරු සමාධිය එන්න පුළුවන්. එතෙන්දී අපිට ඔය අපේ තියෙන මේ කියන්නේ පුරුදු සලකුණු ටික ඔක්කොම නැතිලා යනවා. එතෙන්ද සම්පූර්ණයෙන්ම නිකන් කිඳා බහිනවා වගේ වෙනවා නැත්නම් මුළු ලෝකෙම නැති වෙලා යනවා ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ ආයෙත් ඒ කියන්නේ ඔය වගේ දේවල් නිකන් අර පොඩි පොඩි අත්දැකීම් කරගන්නයි තියෙන්නේ. හැබැයි ඒ කියන්නේ එක එක මොකක් හරි මූල කමටහනක් ඉදිරිපත් කරගන්න එකත් වටිනවා. ඒ නිසා වාඩි වුණාට පස්සේ බලන්න මේ කියන්නේ හොතෙන්දී මට පොඩ්ඩක් තේරෙන නිකන් ගල් වෙලා වගේ හිර වෙලා වගේ තේරෙනවා නම් අපි නොදැනුවත්වම නිකන් පටවි ලක්ෂණ වලට තමයි හිත යොමු වෙලා තියෙන්නේ. නොදැනුවත්ව ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. අපේ හිත දැන් සක්මනේ හොඳට යෙදලා එනකොට හිත සෑහෙන එකඟයක් එකඟතාවයකින් එන්නේ අපි. ඊට පස්සේ අපි වාඩි වුණාට පස්සේ තියෙන තද ගතිය වලටම හිත යොමු වුණොත් නොදැනුවත්ව ඒකටම හිත බැහැගත්තොත් දන්නේම නැහැ ටික ටික ටික ටික ටික මේක ලොක් වෙලා යනවා. හිර වෙලා යනවා, තද වෙලාම යනවා. ඒ නිසා අපි එතෙන්දී පොඩ්ඩක් උපක්‍රමශීලී වෙන්න ඕනේ තවත් දේවල් වලට හිත යොමු කරන්න. ඒ නිසා වඩනහම බලන්න චලන ස්වභාවයන් මොකක්වත් එහෙම තේරුන්නේ නැද්ද? නැත්තම් මෙහෙම පුළුවන්. වඩලා ඉන්නොත් නිකන් පොඩ්ඩක් يعني තව කීපයක් තද ගති විතරක් නෙමෙයි අපිට උණුසුම් ගතිත් තේරෙනවා. දැන් වඩුනහම ධනිස්ට කකුල් කෙලින් කරගෙන ගෑරගෙන හිටියේ මට ඒ වෙලාවේ ධනිස් එහෙම ඉන්නකොට මට වෙලාවට ධනිස් රිදෙන්නේ නැහැ. දැන් ධනිස් පොඩි අමාරුවක් තියෙනවා. නමුත් ඒ වෙලාව ඔහොම කකුල් දෙක දිගා යනකොට වෙනද කවදාකවත් ධනිස් රිදුන්නේ නැහැ. ඒ වෙලාව මට වේදනාවක් වුණොත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් සක්මණෙන් ඇවිල්ලා තමන්ට යම් යම් කියන්නේ හැබැයි වේදනාවන් දැනගන්න කලින් හිත එකඟතාවය වෙඩලා තියෙනවා. නැත්තම් ඉතින් මේක කියන්නේ දුෂ්කරයිනේ දරන්න. ඒකට හිතේ මේ එකඟතාවයක් වර්ධනය වෙලා තියෙනවා නම් සමාධිමත් බවක් වර්ධනය වෙලා තියෙනවා නම් වේදනාවක් වර්ධන්නේ නැහැ. වේදනාවන් දිහත් බලන්න, ඒවා වෙනස් වෙන හැටිත් බලන්න, ඊට උණුසුම් ගති වගේ දේවල් තියෙනවා නම් ඒවට හිත දාගන්න පුළුවන් නම් ඒවත් බලන්න. ඊළඟට චංචල වෙන ස්වභාවයන් තියෙනවා නම් උදරේ පිම්බීම හැකිලිම වගේ දේවල් චංචල අරමුණු. චලනයක් නිතිද්ද වෙන්නේ ඒ වගේ දේවල් වලටත් දාන්න. ඉතින් මේ වගේ අරමුණු හඳුන්ලා දෙන්නාම අර හිර වෙනා ගතිය, තද වෙන ගතිය, නිකන් ගල් වෙන ගතිය මගහරව ගන්න පුළුවන්. හිත සමාධිමත් වෙන එක ගැන ඒ කියන්නේ මේ එතකොට يعني ඔය යන සමාධි මට්ටමකට යන්නේ නැහැ එතකොට. එතකොට යන්නේ මේ අපි වෙන මේ පිම්බිම හැකිලිම වගේ භාවනාවක් කරනකොට අපි හිත පවත්වන්නේ ඊටා මේ උදර ප්‍රදේශයේනේ. එතන ඔය වගේ මට්ටමක කෙනෙක් නැහැ. පොඩ්ඩක් එහෙනම් වෙනස් කරන්න. පොඩි වෙනසක් කළ බලමු. ඒ කියන්නේ ස්වාමීන් ඒ කියන්නේ අර ඒ ඒ විදිහටම හිතන්න එපා කියලාද කියන්නේ ස්වාමීන් වහන්සේ. නෑ හිතන්න එපා කියන්නේ. ඔව් දැන් සක්මන කරනවා. සක්මනේ සාමාන්‍ය විදිහට කරගන්න පුළුවන් නේ. එවිලා වාඩි වෙලා අපි තුමු පාද වදිලා තිනකොට උණුසුම් ගතියක් තේරෙන තැන තියෙනවා නම් එතන හොඳට බලාගෙන ඉන්නවා. ඊළඟට අත් දෙක තියෙන තැන තියෙනවා නම් උණුසුම උණුසුම බලාගෙන ඉන්නවා. ඊළඟට උදර ප්‍රදේශයේ චලනයක් තේරෙනවා නම් පොඩ්ඩක් ඒක හැබැයි මේ බලෙන් හොල්ලනවා නෙමෙයි. මෑණිකෝ මුලින් තේරුණේම නැහැ බලෙන් බැලුවා වගේ කියලා. එහෙම නෙමෙයි. ඒක ස්වාභාවිකම. નિરાයාසයෙන්ම තියෙන චලනයක්. નિરાයාසයෙන්ම කායික වශයෙන් චලනයක් තේරෙනවා නම් ඒ දේ දිහා බලනවා. වේදනාවක් තේරෙනවා නම් ඒත් වේදනාවක් බැලුවට වරදක් නැහැ. සංසාර ආනාපාන සතිය කරන්න බැරි ඒ කියන්නේ නාසිකාග්‍රයට දැනීම නැති ඒත මම කලින් උත්සාහ කළා තියෙනවා නාසයෙන් උස්ම උඩට ගන්නකොට අර මට දැන් මෙතන දැනුනේ නැති වුණාට මේ හැටි ස්පර්ශ වෙනකොට ඇතුලෙන් හුස්ම ඇතුලට යනවා එනවා කියන එක දැනෙනවා. හරි. මම එහෙමත් ස්පර්ශය ගැන මොන්නේ සිත යොමු කළත් උත්සාහ කරලා තියෙනවා ඒකත් අසාර්ථක නම් නැහැ. ඒක වැරදි ස්වාමීන් වහන්සේ. නෑ ඒ කියන්නේ මම හොඳම දේ තමයි නාසිකාග්‍රේ ප්‍රදේශයේ උඩුතලට පොඩ්ඩක් උඩින් හිත පාත්ත ගන්න පුළුවන් නම් ඒකේ මුකුත් සංකීර්ණතාවය එන්නේ නැහැ. හැබැයි නාසයේ මැද්ද හරියේ පවත්වන්න පුළුවන් නම් ලොකු ප්‍රශ්නයක් කෙන එකක් නැහැ හැබැයි. ඒක තරත් අහු වෙන්නේ නැත්නම් මම නම් හිතනවා පිම්මීම හක්ලියම වගේ දෙයකට යොදන එකේ කිසි වරදක් නැහැ. ඒ කියන්නේ අතෙන්දී කියන්නේ ආනාපාන සතියෙම කර යුතුයමයි කියලා නීතියක් නැහැ. අපිට අහු වෙන ක්‍රමයකට Tamanට බැස ගන්න පුළුවන් තැනකින් බැස ගන්නයි තියෙන්නේ. හොඳයි. තෙරුවන්. ගෞරවනීය ස්වාමින්වහන්ස සක්මන් භාවනාව වැලිමලුවේ සක්මනට ගියෙමි. වම දකුණ නොකියා සක්මන් කළෙමි. পায়ට දැනෙන ස්පර්ශය හොඳින් හඳුනා ගනිමින් පැයක් පමණ සක්මනේ යෙදුනි. ටික වේලාවකින් මාගේ සක්මනේ වේගය වැඩිවන බව දැනිනි. කැරකෙන පඩිපෙලක අමාරු අඩිමාරු කරමින් නගින්නාසේ මට සිතිනි. මේ අන්දමට පැය භාගයක් පමණ යන්නට ඇත. ඇස්වලට දැනුණු වෙහෙස නිසා ඇස් දෙක පියාගතිමි. එවිට සක්මන තවත් වේගවත් විය. හරියට යන්ත්‍රයක් මෙන්. මට සක්මන නවත්තන්නට හිතුනේ නැත. කාලයේ ඉක්ුත් නිසා සක්මන නවතා පැමිණියෙමි. මින් ඉදිරියට කුමක් කළ යුතුදයි පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔව් S2 පියාගෙන නම් යන එක ඒ තරම්ම සුදුසුයි කියන්න බෑ. S2 අරගෙනම යන්න. මොකද එතකොට තමයි ටිකක් අභියෝගය වැඩි. කියන්නේ ඇස් අරගත්තාම වෙනත් අරමුණුත් තියෙනවා. හැබැයි ඇස් අරගෙනත් අපි අපිට උමනා දැනට හිත යොමු කරනවා. ඒ හින්දා ඇස් ඇස් වහගෙන යන්න ඕනේ නැහැ. ඇස් අරගෙනම යන්න. ඉතින් මම හිතනවා දිගට කරගෙන යන්න පුළුවන් කියලා. සම්නසේ ඒකෙම පරයන්ක භාවනාව. පරයන්කයට වාඩි වී පැය භාගයක් පමණ සිත විසිරී තිබුණි. දැඩි වමනාවෙන් සිත එක්තන් කරගෙන හුස්ම දෙස බලා සිටියෙමි. දකුණු නාසයෙන් පමණක් හුස්ම ඇතුල් වීම හා පිටවීම දැනිනි. ඉන්පසු එම හුස්ම රැල්ලද නොදෙනී ගියේය. හිස් අවකාශයේ දෙස නිසල්මනේ බලා සිටියෙමි. හිස් බවක් පමණක් සිතට දැනුනි. මාගේ මෙම භාවනාවේ වර්ධනයක් තිබේදයි මට නොදැනේ. පහදා දෙනු මැනවි. කොච්චර කාලයක් ඔය தත්ත්වය අත්දකින්නවද කියලා දැනගන්න පුළුවන්ද? ඊට කලින් කතා කළා නේද? ඔව්. එදා මොකද කිව්වේ මේ චුට්ටක් මතක් කරන්න. එදත් ඒ වගේ තමයි දැනෙන්නේ නැති තමයි. දැනෙන්නේ නැතිකම තියෙන්නේ. ඔව්. එතකොට සමහර වෙලාවට දැනෙනවා. හරි. සමහර වෙලාවට දැනෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත තියාගෙන ඉන්න පුළුවන්ද දැන්? දැනුණත් නැතත් තියන් ඉන්න පුළුවන්ද? තියාගෙන ඉන්න පුළුවන්. හොඳයි. කොච්චරලා තියාගෙන ඉන්න පුළුවන්ද? විනාඩි 15ක්. 15ක් විතර තියාගෙන පුළුවන්. හොඳයි. එහෙනම් 15ක් විතර තියලා ඒ කියන්නේ තියාගෙන හිටියට පස්සේ බලන්න කයේ මොනවද දැනෙන්නේ කියලා. ආනාපාන සතිය නෙමෙයි දැන් කයේ මොනවද දැනෙන්නේ කියලා. ඒ කයේ දැනෙද්දි අර ඕනම් කියන්නේ පළමුවෙන්ම මේ ස්පර්ශ වෙන තැන් වලින් පටන් ගන්න පුළුවන්. දැන් අපි වාඩිලා ඉන්නකොට මේ කොට්ටෙත් එක්ක ස්පර්ශයක් තියෙනවා. පීඩනයක් එදෙනවානේ, තද ගතියක් තියෙනවා එතන. එතෙන්ට හොඳට හිත දාගෙන ඉන්නවා. ටික වෙලාවක් එතන ඉන්නවා. ඊට පස්සේ අපි තමු ඔන්න පාද දෙක ගැටෙන තැනක් තියෙනවා. ඒකට ගැටෙන තැන තියෙනවානේ. අන්න එතන එතන දැනීමක් තියෙනවානේ. අනේ දැනීමට හිත දාගෙන ඉන්නවා. ඊළඟට අත් දෙක ඔන්නහම මෙහෙම තියන් ඉන්නවා නම් අපි තුමේ ඒකාතක බර අනිත් අතට දැනෙන ස්වභාවයක් තියෙනවා. එතෙන්ට හිත යොදාගෙන ඉන්නවා. ඒ වගේ පොඩ්ඩක් මේ ස්පර්ශ වෙන තැන්වල හිත යොදන්න බලන්න. හැබැයි එතකොට සමහරලාට ආපහු අර පරණ පුරුද්දට නාසිකාග්‍රේට හිත යන්න ඉඩ තියෙනවා. හැබැයි එතෙන්ට යන්න එපා. එතෙන්ට ගෙනියන්න එපා. මේ අලුත් අරමුණේ ඉන්න ගල. අලුත් අරමුණේ මුළු කයේම ඔය වගේ දැනෙන දේවල් එක්ක පුළුවන් තරම් එතන එතන බලබලා බලබලා ඉන්නවා. දැන් පොඩ්ඩක් අපි සම්පූර්ණයෙන්ම කමඨාන වෙනස් වීමක් වෙන්නේ. ඒ හින්දා ආනාපාන සතිය පැය කාලක් විතර කරනවා. හොඳට හිත එකඟ කරගෙන අපි තුන් විනාඩි 10ක් විතර පවත්වනවා. ඊට පස්සේ බලනවා සමස්තයක් වශයෙන් කයේ හොඳට දැනෙන්නේ මොකද්ද කියලා. අන්න එතනින් පටන් ගන්නවා. එතනට හොඳට හිත යොමු කරගෙන බලාගෙන ඉන්නවා. මුලදී ඒ තරම් දෙයක් තේරෙන එකක් නැහැ. ඒ ගැනත් බය වෙන්න එපා. මුලදී ඒ තරම්ම තේරෙන්නේ නැහැ. නිකන් මතු පිටින් වගේ තේරෙවි. ඒ ගැන බය වෙන්න එපා. හොඳට මේක කරනකොට කරනකොට ඒ අලුත් අරමුණේ හිත එකඟ වෙන්න ගන්නවා. එහිඳ විශ්වාසයෙන් කරගෙන යන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්ස මේ නිස්සරණ වණයට පැමිණි 6 වෙනි වතාවයි. දිනපතා පැයක් පමණ ආනාපානසති භාවනාවේ යෙදෙමි. ආරම්භයේදී ආස්වාස ප්‍රස්වාසයට සිත යොමු කොට විනාඩි 5ක් පමණ යන විට හොඳින් එක හොඳින් සිත එකඟ වේ. ක්‍රමයෙන් හුස්ම සංසිඳී ගොස් නැවත හුස්ම මතුවේ. නැවතත් සංසිඳේ. ඉඳ හිට සිතුවිලි පැමිණ නැතුව යයි. මේ තත්වයෙන් පැයක් පැය එකමාරක් පමණ වොද සිටිය හැකිය. ඔබ වහන්සේගෙන් වැඩිදුර උපදෙස් පතමි. ඔය தත්ත්වයේ දිගටම අත්දකින්න නම් ඉතින් විපස්සනාවකට දාගන්න පුළුවන් දැන්. ආනාපාන සතිය ඔය தත්ත්වේ පවත්වන්න පුළුවන් නම් අර දැන් මේ මෑණියෙකුට මෑණි කෙනෙකුට කියපු දෙයමයි කියන්න තියෙන්නේ. කායික වශයෙන් බලන්න කයේ මොනවද දැනෙන්නේ කියලා. ඒ දැනෙන දේවල් වලින් පටන් ගන්න පුළුවන්. ඒ දැනෙන දේවල් ඇත්තටම ධාතු ලක්ෂණ අපි හිත යොමු කරන්නේ. ඒ ධාතු ලක්ෂණ හොඳින් නිරීක්ෂණය කරමින් ඒ ඒ තැන් වලට හිත දාගෙන හොඳට බලාගෙන ඉන්නවා. හිතේ ආනාපාන සතිය හරහා වර්ධනය වෙච්ච සමාධිමත් බව දැන් මේ අලුතෙන් අපි අඳුල්ලා දෙන අරමුණේ අත්දැක ගන්න පුළුවන්. හැබැයි ඒ අරමුණ ඇවිල්ලා වෙනස් වෙන අරමුණක්. ඒක ආයෙ තව තැනකට යොමු කරනවා. එතනත් බලාගෙන ඉන්නවා. එතනද මොනවාද වෙන්නේ කියලා බලනවා. ඉතින් මේ විදිහට පුළුවන් තරම් දැන් නිරීක්ෂණය වර්ධනය කරන්නයි තියෙන්නේ. නිරීක්ෂණය වැඩි කරන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ වහන්සේගේ උපදේශ අනුව පරයන්ක භාවනාවේදී කයට සිතගෙන කය දෙස බලාගෙන ඉන්න විට පිම්බීම හැකිලිම හඳුනා ගන්නට පුළුවන් වුණා. පිම්බීම හැකිලිම දෙස බලා ඉන්නා විට නින්දක වැටිලා කීප විටක් නැවත අවදි වී කය දෙස සිත යොමු කර නැවත පිම්බීම හැකිලීමට සිත යොමු කරා. ඒ දෙස බලා සිටින විට සිත ආලෝකමත් වන බවක් දැනුණා. සිත ආලෝකමත් වෙලා නැති වෙලා ගියා. කීප විටක් මේ සිදු වුණා. නැවත කයට සිත යොමු කරගෙන සිටින විට නැවත පිම්බීම හැකිලීමට සිත යොමු කළා. සිතට සැහැල්ලු බවක් සතුටක් දැනුණා. ඒ කාල සීමාව පර්යංකයේ සිට නැගිටින විට උදේ සිට කයේ තිබුණු සියලු වේදනා පහව ගොස් තියෙන බව දැනුණා. මේ පරයන්කේ අඩුපාඩු සකසාගෙන තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නේ කෙසේදයි උපදෙස් පතමි. මොකද වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. හොඳට වර්ධනය වෙලා තියෙන බවයි තේරෙන්නේ. තව තව සියුම්ම බලන්න. කියන්නේ පිම්බීම හැකිලිම තව ටිකක් සියුම්ම ලං වෙලා බලන්න. මෙතන මේ එක පිම්බීමක් නෙමෙයි සමහරවිට Tamanට මේක කැඩිලා තියෙනවා වගේ, කැඩි කැඩි කැඩි කැඩි තියෙනවා වගේ දැනෙන ඉඩ තියෙනවා. ඒ වගේම පිම්බීමක් නැත්නම් චලනයක් විතරක් නෙමෙයි මේකේ තව නිකන් තද ගති වගේ තවත් අනිකුත් ලක්ෂණ මතුවෙන්න ඉඩ තියෙනවා. මේ වගේ දේවලුත් හඳුනාගනිමින් තව ටිකක් සමීප වෙලා බලන්නයි තියෙන්නේ. කරගෙන තියෙන මේ يعني භාවනාවේ වර්ධනයක් තියෙන බව තේරෙනවා. සමනසේකෙම සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී වම දකුණ නිවැරදිව හඳුනා ගනිමින් සක්මනේ යෙදෙන්නට පුළුවන් වුණා. වැලි පොළවේදී පාවලට වැලිවල සිනිදු බවත් ලනුපැදුරේ ගොරෝසු බවත් ටයිල් පොළවේ සීතල බවත් හොඳින් වැටහුණා. සමහර වෙලාවට සක්මනේ යෙදෙන විට දකුණු පාදයේ නිවැරදිව තබනකොට වම් පාදයේ බොරු කකුලක් වගේ අඩිය තියෙන බවක් දැනුණා. මෙය කිහිප විටක්ම සිදු වුණා. වම් පාදයේ හා දකුණු පාදයේ වෙනස් මේ ආකාරයට දැක්කා. ගෞරවනීය ස්වාමින්වහන්ස සක්මන් භාවනාව දිගටම පවත්වාගෙන යාමට ගෞරවයෙන් උපදෙස් පතමි. ඔව් ඇත්තටම ඔය වගේ සුළු සුළු වෙනස්කම් දැකීමම අපි තේරුම් ගන්න තියෙන්නේ සතියේ වර්ධනයක් තමයි නිරූපණය කරන්නේ. ඉතින් ඇත්තටම අපේ මේ කය 100%ක්ම මේ සමබරම නැහැ. නැත්නම් 100%ක්ම සමපාත නැහැ. පුංචි පුංචි වගේ සුළු සුළු දේවල් තියෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි මේ භාවනාවක යෙදෙනකොට හොඳට හිතේ කියන්නේ සංවේදී බව වැඩි වෙලා සතිය දියුණු වෙනකොට තමයි ඔය තියෙන යම් යම් දෝෂ අහුවෙන්නේ. ඉතින් ඒ නිසා මුකුත් කලබල වෙන්න දෙයක්වත් නැහැ. හොඳට දැකගනිමින් භාවනාවේ යෙදෙන්නයි තියෙන්නේ. ඊට අමතරව අර කලින් කියපු දෙයට තව වචනයක් එකතු කරන්න පුළුවන්. පිම්බිම හැකිලිම නොදැනී ගියා නම් ඒකේ ඒ තරම් දෙයක් තේරෙන්නේ නැත්නම් හැබැයි කායේ වෙන මොන හරි චලනයන් හරි නැත්නම් ධාතු ලක්ෂණ හරි මතුවෙනවා නම් ඒවටත් දැන් අවධානය යොමු කරාට වරදක් නැහැ. ස්වාමීන් වහන්සේ ඊළඟ ටිකක් දීර්ඝ වார்த்தාවක් ගෞරවනීය ස්වාමින්වහන්සේ සක්මන් භාවනාව ආරම්භ කරන මම නොකඩවා විනාඩි 45ක් සමහර අවස්ථාවක පැයක පමණ කාලයක් නොකඩවා සක්මන් කරමි. දැනට සිත විසිර යන අවස්ථා අවමයකට පත්ව ඇත. සක්මන් කරන විට ක්‍රමයෙන් වම් පාදයටත් දකුණු පාදයටත් සිත යොමු කරමි. ලනුපැදුරේ සක්මන් කරන විට පාදයේ යටිපතුලට එහි ඇති තද රළු බවත් ලනුපැදුර ගෙවි ගිය තැනක තරමක සියුම් බවකුත් දැනේ. මුළු යටිපතුලම ලනුපැදුරට ස්පර්ශ වන විටදී සමහර අවස්ථාවක දැවිල්ලක ස්වභාවයක් හටගනී. ක්‍රමයෙන් ඒද පහව වැලිමලුව මත සක්මනේදී මෙතරම් රළු බවක් නොදැනේ. වැලිවල ස්පර්ශය මෘදුය සිසිල්ය. එහෙත් බොහෝ විට මෘදු බවට වඩා රළු බව ඉස්මතුව දැනේ. පාදයේ ඔසවන විට තැවරුණු වැලි වලින් මිදෙන পায় නැවත නැවත පොළව ස්පර්ශ කරයි. වැලි තීරුව පිටිපසට ඇදී යන්නාසේ දැනේ. දෙපය චක්‍රයක ආකාරයෙන් ගමන් කරන්නා මෙන් දැනේ. පර්යංක භාවනාව පැයක පමණ කාලයක් හෝ ඉඳහිට එයට වැඩි කාලයක යෙදිය හැකිය. පර්යංකයට එළඹ නාසිකාග්‍රයට සිත යොමා ටික වේලාවකින් සිත තැන්පත්ව ශරීරයේ අතපය නොදැනෙන ස්වභාවයකටපත් වෙයි. මෙවිට සිතට මහත් වීරයක් දැනේ. නාසිකාග්‍රයට හුස්ම රැල්ල ස්පර්ශවනු දැනේ. එය පිටවන ස්වභාවයද නිරීක්ෂණය කරමි. ඇතුළු වන හුස්ම රැල්ල සියුම්ය, සිසිල්ය. සමහර අවස්ථාවක ඊතා සියුම්වද දැනේ. පිටවන හුස්ම රැල්ල එක නාසයක් පුරා උණුසුම්ව තදින් පිටව යයි. එය බොහෝ විට ආස්වාස හුස්ම රැල්ලට වඩා වේගවත්ව පිටව යයි. සමහර අවස්ථාවේදී සුදු පැහැති ඊතා සියුම් ආලෝකයක් මුහුණට පහළින් පැතලි ආකාරයෙන් පැතිරී නොපෙනී යයි. එහෙත් හැම විටදීම නොවේ. මෙහි පැමිණි පළමුවන දේ මෙසේ සිදුවිය. දෙවැනි දින හුස්ම රැල්ල පෙර දින මෙන් දැනෙන්නට උවත් පසුව නොදෙනී යන්නට විය. එදින ඔබ වහන්සේ දී ඇති උපදේශ පරිදි විපිලිසර බවින් තොරව නාසිකාග්‍රය දෙස බලා සිටියෙමි. මෙවිට සාමාන්‍ය ලෙස හුස්ම රැලි කිහිපයක් ස්පර්ශ වී නැවත නොදෙනී යන්නට විය. එසේ කීප වාරයක් සිදුවිය. යම් විටකදී මෙම අවස්ථාවේදී සක්මනට ගියහොත් නැවත එළමෙන පර්යංකයේදී මෙලෙසම සිදුවේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ භාවනාව වර්ධනය සඳහා උපදෙස් පතමි. ඔව් මුකුත්ම අලුතෙන් කියන දෙයක් නෑ. මේ කියන්නේ කරලා තිනවා හොඳයි. වර්ධනය වෙන බව තේරෙනවා. ඒ කියන්නේ උපක්‍රම ටික මේ කියන්නේ ක්‍රමේ තේරලා තිනවා. දිගටම කරගෙන යන්න ඕනනම් මේ ආස්වාස දෙකක් අතර තියෙන වෙනස්කම් නැත්නම් ආස්වාසය ප්‍රස්වාසය අතර තියෙන වෙනස්කම් ඒවත් පොඩ්ඩක් බලන්න. හිත දැන් වර්ධන වෙන බව තේරෙනවා. ඒ හින්දා තව තව සියුම් කරගෙන යන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මන් කිරීම ආරම්භ කර විනාඩි 10ක් පමණ යනතුරු වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මනේ යෙදී යටිපතුල් වෙත සිත හොඳින් යොමු වූ පසු වම දකුණ මෙනෙහි නොකරම සිහිය පිහිටුවාගෙන සක්මනේ යෙදුණෙමි. විනාඩි 30ක් පමණ සක්මන් කර සක්මන් මළුවේ කෙළවර නැවතී සිටගෙන සිටින ඉරියව්ව මෙනෙහි කළෙමි. පාදයන්ට ශරීරයේ බර බෙදී ගොස් ඇති අයුරු හා පතුල් පොළවට තද වී ඇති අයුරු දැනින. යටිපතුල්වල සිට උඩට පාදයන්හි මස් පිඬු ලිහිල්වන ආකාරය දැනේ. ඉන්පසු ටිකෙන් ටික ශරීරයේ අනික් මස් පිඬුද ලිහිල්වන අයුරුත් අතේ ඇඟිලිවලට රුධිරය ගලා යන අයුරක්ද ඇඟිලි රිද්මයකට මෙන් සියුම් කම්පනයකට ලක්වන අයුරුද දැනුනි. සිත බාහිරයකට ගොස් නැතිව සතිය හොඳින් පැවතින. නාසිකාග්‍රට හුස්ම රැල්ල සියුම්ව ගැටෙන අයුරු දැනින. පර්යංක භාවනාව. සක්මන් කිරීමෙන් පසු පර්යංකයට වාඩි වී විනාඩි 5ක් 6ක් ඇතුළත ආනාපානය තුනී වී ඉක්මනින් නොදැනී යයි. ඉන්පසු හිස් අවකාශයක් වැනි තැනකට සිතපත් වේ. සමහර වෙලාවට මද වශයෙන් ගැස්සීමක් ඇති වේ. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ආනාපානයෙන් නොදැනී ගොස් හිස් අවකාශයට පැමිණ විනාඩි 5ක් පමණ ගිය පසු ශරීරයේ දැනෙන වේදනා දැනීම් දෙස බැලීමට උත්සාහ කළෙමි. මුලදී කිසිවක් නොදැන නම් නොදැනී නැවතත් සියුම් ලෙස ආනාපානය දැනීම අද වශයෙන් නැවත නැති වී යයි. මෙසේ කීපවරක් සිදු විය. බෙල්ලේ පිටුපස තැනක වේදනාවක් දැනින. එදෙස බලා සිටින විට වේදනාව මදක් වැඩි වී අඩු වී ගොස් එම ස්ථානයේ උණුසුම වැඩිවන බවත් පසුව ක්‍රමයෙන් නැති වී යන බවත් දුටිමි. තවත් විටක වම් පාදයේ දන හිස අසලින් නැවී ඇති තැනක වේදනාවක් දැනී පසුව එය තදවීමක් ලෙස දැනී නොදෙනී ගියේය. මෙසේ ශරීරයේ ස්ථාන පහක පමණ හඳුනාගත හැකි විය. උපදෙස් පතමි. ඔව් වැඩේ හොඳයි. ආනාපානෙන් අර වගේ දේවල් බලන්න ගත්තට පස්සේ අර පරණ පුරුද්දට ආනාපාන සතියට යන්න ඉඩ තියෙනවා. නමුත් එතන එතන දැන් මේ තියන්න අවශ්‍ය නැහැ. පුළුවන් තරම් මේ අලුතෙන් හඳුන්ලා දීපු අරමුණේ හිත තියන්නයි තියෙන්නේ. අපි දැන් තේරුම් ගන්න තියෙන්නේ ආනාපානය අපි පාවිච්චි කළේ හොඳට හිත හදාගන්න. නැත්නම් හිත උවමනා කරන පරමට එකඟතාවය හදාගන්න. සතිය දියුණු කරගන්න. ඊට අපිට දැන් අලුත් වැඩපළ තමයි මේ කායික වශයෙන් දැනෙන අනිකුත් දේවල්. පිම්බීම හැකිරීම වෙන්න පුළුවන්, තද ගති වෙන්න පුළුවන්, රළු ගති වෙන්න පුළුවන්, වේදනාවන් වෙන්න පුළුවන්. මේවා කොයි දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ආනාපාන සතිය උනත් සියුම්ම දැනෙන වෙලාවේදී අපි දමු දැන් මේවා බලබලා හිටියා. මේ එකක්වත් නැත්තම් ඒත් මේ එකක්වත් නැති වෙලාවට අපි තුමා ආනාපානෙ තේරෙනවා නම් ඒකත් දැන් මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා නෙමෙයි නිකන් එතනත් නිකන් ඇතිල්ලීමක් වගේ දෙයක් තේරෙනවා නම් ඒකෙත් වරදක් නැහැ. ඒවා බැලුවත් වරදක් නැහැ. දිගටම කරගෙන යන්නයි තියෙන්නේ. ගෞතම ස්වාමින්වහන්සේ පරයන්ක භාවනාව ඔබ වහන්සේගේ උපදේශ පරිදි මා එන සිතුවිලි රාග දේශ මොහ යනුවෙන් හඳුනා ගතිමි. මුලදී සිතුවිලි වැඩි හේයින් සමහර විට එය මා නොදැනුවත්ව ඇවිත් ගොස්ය. සමහර විට හඳුනා ගන්න විට එම සිතුවිල්ල ඔස්සේ මා ටිකක් දුර ගොස්ය. පසුව ක්‍රමයෙන් සිතුවිලි අඩු වී වසර 28කටත් පෙර දේ සිතුවිලි අතරට පැමිණියේය. ඒවා හඳුනාගත් අතර ටිකෙන් ටික සිතුවිලි නැති වී ගොස් මේ මහා වනයේ කුරුල්ලෙක් රැහැ කුරුල්ලන් රැහැයියන්ගේ හඬවල් මාළඟ මාළඟ ශබ්ද කරන බව වැටහින. මේ පරියංක මොහොතේ මා කකුල් දිගහැර බිත්තියට හේතු වී අතර ඉනෙන් පහළ කොටස බරක ගලක් මෙන් භාවනාව පුරාවටම තිබින. මගේ අද්ද එසේ විය. බෙල්ලෙන් උඩ සැහැල්ලුවට පැවති අතර සිතුවිලි අඩු වූ විට බෙල්ල ඉදිරියට නැමේ. නැවත નિરાයාසයෙන්ම බෙල්ල කෙලින් වේ. පැය එකහමාරක් පමණ එක දිගටම කිසි අපහසුතාවයකින් තොරව සිටියේය. විටක හෘද වස්තුවේ ඉදිකටු අනිනවාක් වැනි රිදුමක් දැනින. වරදක් ඇතොත් සමාවිය පහදා දෙනු මැනවි. සක්මන. අත්‍තරම් මං හිතන්නේ කළා තියෙන හොඳයි මුකුත් තායි වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. අර කය දැන් ටික ටික අපි අපේ අවධානය සූක්ෂම වෙනකොට කය අර වගේ නිකන් වැටෙන කියන්නේ වැටෙන පැත්තකට නැත්තම් බෙල්ල නිකන් කඩන් වැටෙන දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් කය කය ගැන දැන් සැලකිලිමත් වෙන ගතිය නැත්නම් අපි මේ භාවනාවේ යෙදෙන අතරේ කය තියෙන්න ඕනේ බොහොම හොඳට කියන්නේ මොකක්වත් අනතුරක් නොවන විදිහට කය තියෙන්න ඕනේ. ඒ ගැනයි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න තියෙන්නේ. කයින්ද හොඳට කියන්නේ හේතු වෙලා වෙන්න පුළුවන්, පුටුවක වෙන්න පුළුවන්. බොහොම පිරිසුදුව Tamanට ඒ ඒ ගැන Tamanගේ හිතේ මේ පශ්චාත්තාවපයක් නැත්නම් ඒ ගැන මේ බයක් හැකක් ඇති නොවන විදිහට කටයුතු කරගන්නයි තියෙන්නේ. ඒකෙම සමන සක්මන පය දෙස බලමින් සක්මන් කළ අතර નિરાයාසයෙන්ම වේගය වැඩි වී සිතුවිලි බහුලව පැමිණි අතර ඒද ක්‍රමයෙන් අඩු වී සැහැල්ලු ගමනක යෙදුණෙමි. සක්මනේ නැති විස්තර මදි බලන්න හැබැයි මේ පරයන්කදී අර වගේ මට්ටමක් එනකොට සක්මනත් කියන්නේ નિરાයාසයෙන් වෙන්න දෙන්න. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අපි බලෙන් අරමුණට හිත යොදමින් හිත පිට යන එක වළක්වමින් කරනවා නමුත් දැන් ටික ටික හොඳට හිත එකඟ වුණාම අර තරම් බල කළා, හිර කළා, වීරය වැඩියෙන් යොදලා කරන්න ඕනේ කයට නිකන් බොහොම සැහැල්ලුවෙන් ඇවිදින්න දීලා හොඳට දැනන දේත් එක්ක බොහොම નિરાයාසයෙන්, බොහොම සැහැල්ලුවෙන් භාවනාවේ දෙන්නයි තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මේ ත්‍රිකල භාවනා මධ්‍යස්ථානයේදී 2015 වසරේ සිට මේ දක්වා ඔබ වහන්සේලාගේ කමඨහන් උපදෙස් පරිදි භාවනාව කරගෙන යන්නෙමි. ආනාපානසති භාවනාව ආනාපානසති භාවනාව මගේ මූල කර්මස්ථානයයි. උදරයේ පිම්බීම හා හැකිලිම දෙස බැලීමයි. එය මෙනෙහි කරමින් භාවනාව කරගෙන යමි. ටික වේලාවකින් පිම්බීම හා හැකිලිම ටිකෙන් ටික සියුම් වන බවක් දැනෙන අතර කයේ වේදනාද එතරම් නොදැනේ. සිත ඊතා නිසසලය. හුදකලා භවකට පත්වේ. සිතුවිලි ඉඳ හිට එන විට එය සිතුවිල්ලක් බව දැනේ. නමුත් ඒ සිතුවිලි වලට යන්නට දී අරමුණු කෙරෙහිම සිත යොමු සිත පිහිටුවමි. අරමුණු කෙරෙහිම හිත පිහිටුවමි. අරමුණ කෙරෙහිම. සිත පිහිටුවමි. මෙසේ විනාඩි 45ක් පමණ ඒ අරමුණ තුල සිටීමට පුළුවන්. කයේ සැහැල්ලු බවක් දැනේ. පිම්බීම හා හැකිලීම ක්‍රියාවලියේ මුල මැද අග දෙස සිත යොමු කිරීමට අපහසුය. භාවනාව කරගෙන යාමට අවශ්‍ය උපදෙස් පතමි. මම හිතන්නේ දැන් වෙනත් පැත්තකට අපිට යන්න තියෙනවා. ඒ කියන්නේ දැන් මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කාගෙද කියලා? සමහන් සක්මනක් තියෙනවා ඒකේ ඉස්සර. ආ කියන්නේ එන්න පොඩ්ඩක් ඉස්සරහට. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී මේ වන විට වමහා දකුණු පාදවලට සිත යොමු කරමින් භාවනා කළ හැකිය. මන් තීරුව ඒ පැයක් හෝ ඊටත් වැඩිය ගමන් කළ හැකි උවත් හතරෙන් තුනක් පමණ යන විට සිතුවිලි සිතට එන බව දැනේ. ශබ්ද පිළිබඳව ගැටලුවක් නැත. නැවත හදවලට සිත යොමු කරමි. හරි. පාදවලට සිත යොමු කරමි. පාදවල බරක්ද නොදැනෙන අතර කයද ඊතා සැහැල්ලු බවට පත් වී ඇති බව දැනේ. මේ සක්මන් භාවනාවේදී පාදයේ තබන විට අවස් හරි මං කටින් අහගන්නම්කෝ. දැන් අර තේරුම් ගන්න තියෙන දැන් يعني දැන් ටිකක් සැහැල්ලුවෙන් යන්නයි තියෙන්නේ. දැන් අර උඟා බර කළා අරමුණේට හිත වීරයෙන් යොදන්න ගියොත් වෙහෙසයි. දැන් එහෙනම් එහෙම කරන්න එපා. බොහොම සාමාන්‍ය විදිහට අපි සක්මනේ දෙද්දිත් සැහැල්ලුවෙන් සක්මනේ දෙන්න. දැන් බර කළා හිත අරමුණට නිකන් යොමු කරනවා වෙනුවට බලන්න හිත කැමතිනම් විතරක් අරමුණේ ඉන්න දෙන්න. එයා කැම ඒකේ ඉන්නේ නැතුව නිකන් ඊට වඩා අතරමැදි අවස්ථාවක වගේ නිකන් අරමුණෙන් ඈත් වෙලා වගේ නම් හිත ඉන්නේ එහෙම ඉන්න දෙන්න. ආයි ආයි අරමුණ අස්සර හිත යොබන්න යන්න ඕනේ නැහැ. ඒ වෙනුවට හිත හින්නවා නම් නිකන් එකෙන් ඈත් වෙලා වගේ ආ නිකන් එයාගේ පාඩුවේ යන්නේ. අරමුණ තියෙනවා නිකන් ටිකක් බොඳ වෙලා වගේ. අරමුණ තියෙනවා ටිකක් ඈත් වෙලා වගේ. විස්තරේ තරම් තේරෙන්නේ නැහැ. මොකද්ද අරමුණක් තියෙනවා ටිකක් ඈතින් වගේ. හැබැයි හිත තියෙනවා සැහැල්ලුවෙන්. වෙන පිට යන්නෙත් නැහැ. ඒ වගේ මේ කියන්නේ નિરાයාසයෙන් වෙන්න දෙන්න. අපි මේක බල කරොත් ඔන්න හිත මේ විසිරෙන්න ගන්නවා. එහෙනම් වීරය දැන් සමබරතාවයට ගන්නයි තියෙන්නේ. ඉඳගෙන කරද්දී මේ පොඩ්ඩක් අත්දැකීම විස්තර කරනවද? ඉඳගෙන භාවනා කරනකොට පරියන්කේ වම පිම්බීම පිළීම තමයි කර්ම මූලස්ථානේ. ඔව්. මූල කර්මස්ථානේ. හරි. ඒක ස්වාමීන් වහන්සේට අපහසුතාවයක් නැහැ. විනාඩි 5ක් විතර යනකොට හරි. බොහොම සියුම් වෙනවා දැනෙනවා. හරි. පිම්බීම ඇකිලිම ඊට පස්සේ බොහොම නිශ්චල තත්වයකටපත් වෙනවා හිත. හොඳයි. ඒත් එක්කම හිතුවේලේ එන ස්වභාවයක් තියෙනවා නැත්නම් හිත සිතුවිලිත් සම්පූර්ණයෙන්ම අයින් වෙලාද නැහැ. ස්වාමීන් වහන්සේ විනාඩි 20ක් 25ක් මට දිගට මේ අරමුණේ නිහඬ උදකලා බව තුල ඉන්න පුළුවන්. පස්සේ සිතුවිලි එනවා හිමීට එන සිතුවිලි. හරි. ඒව මට දැන් පේනවා මං ඒ දිහා එල්බගෙන ඉන්නේ නැහැ. ඒවට හිමීට ඉබේම යන්න ඇරලා මම නැවතත් මගේ හිත ගොඩාක් යන්නේ අර මූල කර්මස්ථානේ. මුල කර්මස්ථානේ ආන පිම්බීම හැකිලිමද හරි දැන් අර නිශ්චලතාවයට ගියාම අපි දැන් පිම්බීම හැකිලිමේ හිටියා ඒකත් හොඳට බල බලා ගියා ඒකත් සියුම් වුණා ඊට පස්සේ යනවනේ නිශ්චල ස්වභාවයට එතෙන්දී මොකද්ද අරමුණු කරන්නේ එතනදී නිශ්චල භාවයේදී මම හුඟක් වෙලා ඉන්න කැමතියි මට ඊහාට යන්නේ <laughs> කොහොමද කියන එක ඔව් නෑ මොකද්ද එතෙන්දී අරමුණු කරන්නේ අරමුණ දැන් මම මුල මැද අග කියන එක කොහොමද මේක ආරම්භ වුනේ කොහොමද අවසානය කියන එක මට හිතෙනවා තේරෙන්නේ නැහැ. <laughs> දැන් මෙහෙම මං අහන්නම්කෝ දැන් ඔන්න පිම්බීම හැකිලිම භාවනාවේ යෙදුනා. බලබලා හිටියේ පිම්බීමක් හැකිලිමක් පිම්බීමක් හැකිලිමක් නේ. ඕක දැන් සියුම් වුණා. සියුම් වුණාට පස්සේ හිතට මොකද වෙන්නේ? සියුම් වෙනකොට හිත නවතිනවා වගේ. හිත නවතිනවා. ඒ නැවතිච්ච ස්වභාවය තුළ දැන් ඉන්න පුළුවන් දැන් පැය කාලක් විනාඩි 20ක් විතර ඉන්න පුළුවන් එහෙම එහෙම ඉන්න. එතනදී මුකුත්ම කරන්න එපා. ඒ කියන්නේ ආතප්පයක් හොලවන්න යන්නවත්, ඒ කියන්නේ අලුත් දේවල් අලුතෙන් අලුතෙන් මුකුත් හඳුන්ලා දෙන්න යන්න එපා. විතර්ක කරන්න යන්න එපා. එහෙම මේ නිශ්චල ස්වභාවය තුළ ඉන්න. හැබැයි එහෙම ඉන්නකොට ටිකක් වෙලා ගියාට පස්සේ ස්වභාවයෙන් සිතුවිලි එනවනම් ඒ එන සිතුවිලි දිහා දැනුවත් වෙන්න. ඔන්න සිතුවිල්ලක් ආවා. අපිට මූන්න කවුරු හරි මතක් වුණා. මතක් වුණාම තේරුම් ගත්තා ඔන්න මේ සිතුවිල්ලක් ආවා. ඒකට ඒක ඔස්සේ යන්න එපා. ඒක يعني ඒකට අනුග්‍රහ කරන්න එපා. ඒ ඇවිල්ලා යන්න දෙන්න යාට. නිකන් වැඩි දඟලන්න ඕනේ නැහැ. දැන් يعني අපි ඉස්සෙල්ලා තරම් මේවට බය වෙන්න එහෙම මොකක්වත් ඕනේ නැහැ. ඔන්න සිතුවිල්ලක් එනවා. ඒක යා පොඩ්ඩක් ඉතින් නටනවා. ඉතින් ඉස්සරහා පොඩි රංග දැකීමක් කරනවා. ඊට පස්සේ ආය යනවා. ආයෙත් රාග සිතුවිල්ලක් එනවා. යාත් ඉතින් පොඩ්ඩක් දඟලනවා. ඊට පස්සේ ආයෙ යනවා. ඔන්න මොන හරි දෙයක් මතක් වෙනවා. යාත් ඉතින් පොඩ්ඩක් අපිට උකුළු මුකුළු පානවා යනවා. ඔච්චරයි තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ පොඩ්ඩක් බලන් ඉන්නයි තියෙන්නේ. ඒ පාඩුවේ බලන් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ එනවා යනවා. එනවා යනවා. අපි අපේ පාඩුවේ ඉන්නවා. ඔක දිගට කරගෙන යන්න. සක්මනේදීත් පුළුවන් තරම් දැන් සැහැල්ලුවෙන් යන්න. සක්මනේදීත් බලන්න ඔය වගේම. ඒ අරමුණ දැන් සූම් වෙලා ගිහිල්ලා අර නිශ්චලතාවයට හිත එනවා නම් එන්න දෙන්න. ඒ කියන්නේ දැන් බලන්න සක්මනේදීත් මේ தത്വෙම ගන්න පුළුවන් කියලා ප්‍රමාණිකව. සක්මනක් මට පැයක් විතර බොහොම කයේ කිසිම අපහසුතාවයක් නැතුව කරගන්න පුළුවන්. සක්මන කරගෙන යන්න පුළුවන්. ඒ හතරෙන් තුනක් විතර යනකොට ටිකක් සිතුවිලි එනවා, ශබ්ද වලට හිත යන්නේ නැහැ. හිත යන්නේ හරි. කමන්නේ යන විදිය හොඳයි. කියන්නේ සිතුවිලි එන එකෙත් බලන්න. මේ සිතුවිලිත් එනවා යනවා. ඔච්චරයි. මොන ආවත් එනවා යනවනේ ඔච්චරෙන් දැන් තියෙන්නේ. කොයි දෙයකටත් එනවා යන එනවා යනවා බව තේරුම් අරගෙන දැන් සැහැල්ලුවෙන් යන්න දෙන්න. කියන්නේ දැන් අර බල කළා, හිර කළා, භාවනාව මෙහෙवला කරනව වෙනුවට දැන් භාවනාවට නිදැල්ලේ කරන්න දෙනවා. කරන්න දීලා අපිට තියෙන්නේ ඒ ගැන දැනුවත් වෙන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. හොඳයි. දරුවන් සම්මයි. ස්වාමිනන්ස අවසාන ලිඛිත ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ මෙම භාවනා වැඩසටහනට මම ආදුනිකයෙක්මි. එදිනදා ජීවිතයේදී ඒ මොහොතේ පමණක් ජීවත් වෙමි. අතීතය ගැන හෝ අනාගතය ගැන කල්පනා නොකරමි. රෙදි සෝදන විට රෙදි සෝදන බව සිතා එම කාර්ය කරමි. ඒ අයුරින් එදිනෙදා කරන කාර්යයන් ඒ ගැන සිතමින් ඉටු කරමි. අනුන්ගේ සිත් රිදවීමක් නොකරමි. හැකි පමණ අන් අයට උදව් කරමි. මෙම ජීවිතයේ සිත සමාධිගත කර ගැනීම පිණිස කෙසේ ඉවහල් වන්නේද යන්න පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔව් අපි මුල්ම <laughs> ධර්මදේශනාවේදී කිව්වේ මේ කියන්නේ සීලය සමාධියට උදව් වෙනවා. ඒ හින්දා සීලය අපි හොඳින් ආරක්ෂා කරනවා නම් අපි කාටවත් වැරද්දක් කරන්නේ හොඳට අපි සීලය ආරක්ෂා කරනවා නම් අපිට මොකක්වත් අපේ ඇතුලෙන් චෝදනා එන්නේ නැහැ. ඒ හින්දා අපිට අපි ගැන සතුටක් තියෙනවා. අපි හොඳ කෙනෙක්, සත්පුරුෂයෙක්. මම ඉස්සෙල්ලට වඩා මගේ ජීවිතේ නිකන් මම මටත් අනුන්ටත් යහපතක් කරන කෙනෙක් කියලා අපිට අපි ගැනම ආතෘප්තියක් තියෙනකොට අන්න හිත හොඳින් එකඟ කරගන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඉතින් මේකත් එකඟ කරගන්න කියලා ඉතින් අපි ওই දේ නිකම්ම කර කර හිටිය පමණින්ම එකඟ වෙනවා නෙමෙයි දැන් උමනා කරන හේතු ටික සකස් වෙලා තිනවා. තව ටිකක් අපි දැන් අපි දුමු සක්මනක් කරලා එතන එතන සිහිය පවත්වලා දැන් අර සතිය හඳුල්ලා දෙන්න ඕනේ. වාඩි වෙලා ආනාපානයක් නැත්තම් උපින්බිම හැකිලිමක් කළා මේ එතනට හොඳට හිතට ඒ බඳු අරමුණක් දීලා මේක උරගාලා ගන්න ඕනේ නැත්තම් මෝහත් කරලා ගන්නයි තියෙන්නේ. හොඳයි. ඒතර මේ ආජීවයේ සකස් කර ගැනීම වැදගත්. ඒ කියන්නේ අපි භවනා කරනවා කියලා <clears throat> භවනා කරද්දී ටික ටික ඉතින් අපි අර ඇසුරු කරන්නේ කවුද කියලා ඊළඟට අපේ ජීවන රටාව කොහොමද කියලා ඊළඟට අපේ කාලසටහන කොහොමද කියලා පොඩ්ඩක් ඔය වගේ සැලකිලිමත් වුණාම අපිට තේරෙන තේරෙනවා මේ දැන් මේ මහන්සි වෙලා මේ කරගත්ත වැඩේ අපි දිනු කරගත්ත සතිමත් භාවය, දිනු කරගත්ත හිත එකඟතාවය ආයි ලිස්සල යන්න නොදී නැත්නම් ෂේ වෙලා යන්න නොදී ආරක්ෂා කරගන්න උත්සාහත් වෙන්නයි තියෙන්නේ. හොඳයි. එතකොට අපේ ලිඛිත ප්‍රශ්න අවසానයි. මම හිතනවා වාචික ප්‍රශ්න මොකක්වත් නැතුව ඇති කියලා. මොකක්ද තියෙන ප්‍රශ්නයක්? අවසරයි ස්වාමීන් වහන්සේ. මම මේ බිම්බිමට අලුත් එක්කනේ මේ සැරේ තමයි ආවේ. හරි. මේ මම මේට ඉස්සෙල්ලා මින්නේරියේ මේ ස්වාමීන් වහන්සේ වෙනමක් වැඩලා අපිට භාවනා වැඩසටහන කියා දුන්න වස් තුන් මාසෙම. හරි. ඒ කරගෙන කියවි විදිහට ආනාපාන සති භාවනාවයි සක්මන් භාවනාවයි කරගෙන ගියා. හොඳයි. ඒ ඒ තින්දි මට අර මේ දැන් බොහන්සේගේ මේ කමඨහන් පිට අර කියනකොට අර මේ සක්මන් භාවනාවේ වෙනස් වීම ඉතින් මට ඒ සිදුවීම් වෙනවා. හරි. ඒක ඉතින් මම එච්චර මෙයා කරේ නැහැ මොකද නේද? ඒත් දැන් අර බොහන්සේ මෙහිදී දේශනා කරපු පරිදි මේ ආනාපාන සති භාවනාව මට එහෙදි එච්චර වැඩුවේ නැහැ. මාස 3ක් කරා. ඒත් මෙහෙදි දැන් ඔබ වහන්සේගේ දේශනා පරිදි මම අර මේ නාසයග සිත තියාගෙන අර දොරටුපාරය ඉන්න විදිහට ඉන්න එක ඊපස්සේ මම ඒ විදිහට ඊනම් කරන්න ගත්තා. හොඳයි. පස්සේ මේ ඊයේ මේ සිතුවිලි මොනවද මේ ආස්වාද ප්‍රාසාද කරනකොට අර කෙටි දිග රළු හොඳට තේරි තේරි හිටියා. පස්සේ දැන් අද උදේ සක්මන් කළ පාන්දර මම ඇවිල්ලා පරියන්ති වාඩි ගලා ආනාපානසති භාවනා කරන්න ගත්තා. පස්සේ මේ කරගෙන යනකොට අර විදිහටම කිසිම සිතුවිලි මොනවත්ම නැහැ. ඊට පස්සේ මේ ටික වෙලාවක් කරගෙන යනකොට මට මේ මම මෙහෙම කරගෙන ගියේ මේ විදිහට ඉන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම මට මේ එකපාරට නිකන් නහයෙන් නිකන් සීතලක් යනනේ පිරිත් පැන් යන වගේ තේරුණා එකපාරට. <laughs> සීතලක්. ඊට පස්සේ මේ ඇස් දෙක නිකන් ගැහෙන්න ගැහෙන්න ගත්තා. ඇස් දෙක ඇහෙන් දැර නිකන් සුදු පාට මීදුම් වගේ කියලා නිකන් ලා කොළ පාට එළිය විහිදෙන මම ඇස් හැරියේ නෑ ඒත් මම දැන් මේ ආස්වාද ප්‍රාසාද බලබලා ඉන්නවා. ඊට පස්සේ මේ සම්පූර්ණ ලා කොළපාට වගේ එළියක් ගිහිල්ලා මගේ අත් දෙකම ගැහි මට මට වහව ගන්න බෑ. මුළු ශරීරෙම කඩ ගන්න මාව ගැහිගෙන ගැහිගෙන ගියා. පස්සේ මට මට හිතාගන්නේ මගේ ජීවිතය අලුත් අත්දැකීමක් ධර්මයේ මෙච්චර සැඟවිලා තිබුණාද කියලා. පස්සේ මම මේ සංවිධායකතුමීට කිව්වා මට මේ වගේ සිතුවීමක් වුණා. මට ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් මුණගැස්සන්න කිව්වා. ආ. මට ඉතින් වෙනස් වීම මොනවද කියලා ඉදිරි ගමනේ උපාසකේ නෑ කියන්නේ ආනාපාන සතිය වඩනකොට ඔයගේ දේවල් වෙනවා. කියන්නේ අපි සාමාන්‍යයෙන් ආනාපාන සතිය කියන්නේ සමතයටත් මුල් වෙනවා. කියන්නේ හොඳට හිත එකඟ වෙනකොට ඔයගේ ආලෝක ස්වභාවයන් පහළ වෙනවා. හැබැයි දැම්ම ඔය ආලෝකය ගැන එච්චරම බය වෙන්න යන්නවත් මේ ගැන ඕන්ට වඩා අවධානය යොමු කරන්න යන්නවත් නෑ. ඊ උනේ කියලා හිතන්න යන්නවත් ඕනේ නැහැ. කියන්නේ මේ හිතේ සමාධිය වර්ධනය වෙනකොට මේකට අපි කියනවා මේ සමාධි නිමිත්තක් කියලා දෙයක් පහළ වෙන්න පුළුවන්. ඒකේ පෙර නිමිති තමයි පහළ වෙලා තියෙන්නේ. තව තවදුරටත් ආනාපාන සතියේ මේ දෙන්න. හොඳට මේ ආස්වාස ප්‍රසාද දිහා හොඳට දැනුවත් වෙනවා. දැන් කලින් තරම් ගාක් බල කළා හිර කළා වැඩි වීරකින් කරන්න ඕනේ නැහැ. ඒක දැන් ටිකක් මෙල්ල වෙලා තියෙන්නේ. හොඳට සෑහලුවෙන් කරගෙන යනවා. එතකොට මේ ආලෝක ස්වභාවය නිකන් සෞම්‍ය වෙලා නිකන් ඉස්සරහට ඇවිල්ලා නතර වෙලා වගේ ඉන්න අවස්ථාවක් තියෙනවා. දැන් නිකන් අර දැන් ඔය චිත්‍රපටි පෙන්වන්න ගියාම ඔය කමින් කෑලි වෙන්නන්නේ. අන්නේ අන්නේ වගේ එකක් තමයි දැන් වෙලා තියෙන්නේ. <laughs> ඉතින් ඒ නිසා බය වෙන්න එපා. දැන් ඉස්සරහට එනකොට නිකන් ෂෝ එක පටන් ගන්නයි යන්නේ. සොයිනස් දැන් අපි මොකද අපි පොළොන්නරුව මින්නේරින් ඉඳලා ආවේ දැන් මින් ඉදිරියට මේ විදිහටම කරගෙන යනවා එතකොට අපිට දැන් මේ මේ වගේ වෙනස් වීම් වෙනකොට අපි නැවත දැනගන්න අපිට කොහොමද මේ මෙහාට වැඩසටහනකටම සහභාගී වෙලාම එන්න පුළුවන් නම් හොඳයි. එන්න පුළුවන් නම් හොඳයි. ඊට අමතරව දැන් මින්නේරි කියන්නේ අනුරාධපුරේ කිට්ටුව නේද? පොළොන්නර. පොළොන්නරනේ. එන්න පුළුවන් නම් හොඳයි. නැත්තම් මේ කොහෙද අනුරාධපුරේ කලාවැවක් තියෙනවා මේ භාවනා මධ්‍යස්ථානයක්. එතනත් සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම ලොකු සානාංශයේ දැන් මේ මේ ඉරිදා ඉරිදා පටන් ගන්නවා වාරියපොළ මේ වැඩසටහනක්. කලින් දහම් මැදුරේ වැඩසටහනක් කරමින් හිටියා. ඒක වෙනුවට දැන් වාරීපොළ පටන් ගන්නවා. එතනට උන සම්බන්ධ වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මේ ඉරිදා එන ඉරිදාද? ඔව් ඔව්. එන ඉරිදා. එතන ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා පිල්ලුම්පත් නෑ එහෙම මොකක්වත් නෑ. දවසේ වැඩසටහනක් යන්නේ. ඔව්. හොඳයි. කරගෙන යන දිගට ඒ කියන්නේ හිතේ එකඟතාවයක් සමාධියක් වර්ධනය වෙන බව තේරුම් ගන්න පුළුවන්. එහෙනම් දිගට කරගෙන යන්න. ඒ කියන්නේ ආපු ආලෝකයේ දිහා දැම්ම බලන්න යන්න ඕනේ නෑ. ඒ වෙනුවට ආනාපාන සතියෙම දිගට කරගෙන යන්න. නෑ ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවෙත් මම ස්මරෙල් යන්නේ නෝ තමයි මෙනේ කර කර හිටියේ. ඔව්. ඒක හොඳයි. මේ කියන්නේ මේ එන දේවල් පැත්තකින් තියන්න දැනට. මේ තමන් තේරුම් ගන්න තියෙන්නේ භාවනාවේ වර්ධනයක් වෙනවා. මේ විවිධාකාර සම්දිස්ථාන පහු කරගෙන දැන් භාවනාව යනවා. දිගට යනවා. ගරණීය ස්වාමීන් වහන්සේ මට ආස්වාස් පාස්වාසේ දෙකට උනේ මොලේ මැද ප්‍රදේශේ. ඉතින් මට එහෙම කරගෙන යන්න පුළුවන් කියලා වැටහෙනවා. ඒක කියන්නේ මම ඒ කියන්නේ මොලේ මැද ප්‍රදේශය තමයි වැටහෙන්නේ. වැටහෙන්නේ. ඔව් ඒ කියන්නේ මේ දිගටම එතනමද තේරෙන්නේ? එහෙමයි අපේ සෙන්ස්. ම්ම් කමන්නේ ටිකක් ওই විදිහට ගිහිල්ලා එතන හොඳට කියන්නේ දැන් අතීතයට අනාගතයට යන්න නැතුව හොඳට හිත එතනම තියාගෙන ඉන්න පුළුවන්ද? පුළුවන්. හොඳයි. ටික කාලයක් කොහොම යනකොට බලන්න හැකියාව ලැබුණොත් තියෙනවද දැන් දැනට වර්ධනය වෙලාද කියලා බලන්න නාසිකාග්‍රේ අල්ලගන්න. ඒ කියන්නේ මෙතන හොඳින් කියන්නේ මෙතන දැන් ප්‍රධාන කියන්නේ අපිට මුලදී හරියටම මෙතෙන්ට ගන්න බැරි නම් ඒත් වෙන තැනක අහු වෙනවා නම් එතන කරන්න කළා එතනින් හොඳට සතිය ටිකක් වර්ධිනුවාට පස්සේ අපිට මේ නාසිකාග්‍රේ ප්‍රදේශන ගත්තාම මේක කියන්නේ අවුරුදු ගාණක් වුණත් කරන්න පුළුවන් කිසිම කියන්නේ මුකුත් අර සංකීර්ණතාවක් මතුවෙන්නේ නැහැ. අර ඔළුවේ ඇතුලේ ප්‍රදේශයක් එමේ අල්ලගත්තාම ඕකේ යම් යම් ගැටලු සාරපතෙන් එන්න පුළුවන්. ඒක තමයි. හරි. පස්සේ හිමීට මෙහාට ගන්න. දැන් ඔය විදිහට යන්න. හොඳයි. හොඳයි එහෙනම් අදත් අපේ පැය එකමාරකට ටිකක් වැඩි කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. අවස 5ට අපි ධර්ම දේශනාව සඳහා මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.